දරුවන් සරණයි. ලෝ දරුවන් සරණයි. අයනාද? Thank you. හලෝ තෙරුවන් සරණයි. يعني මෙතන මේ පැත්තෙන් කනෙක් වෙනවා ආයෙ ඩිස්කනෙක්ට් කරනවා. සුබත් වෙත්වා තබ්බං සියලු දෙනාටම තිරුවන් සරණයි අපි නිස්සරණමණී සෙනසුරාදා දවසේ වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඒ අපිට ඇත්තටම පහුගිය මාස දෙකක විතර කාලයක් එහෙම ඉඳ ගන්න වෙලාවක් හම්බුනේ නැහැ මේකේ ඒක මේ අතිරේක සාසනික කටයුතු නිසා. ඉතින් අද අපිට අවසර ලැබිලා තියෙනවා අපි ඒකේ මුල් විනාඩි ස්වල්පය විවස්ථාව නැත්නම් දිනචරියාව කියවන්න ගත කරලා ඊගාට උදාන පාළියේ දවසට නියමිත ගාතාවක් අනුව සාකච්ඡාව පවත්වන එකයි අපි චාරිත්‍රාක් වශයෙන් කරන්නේ. ඊට පස්සේ ගාථාවේ අර්ථකථනයෙන් පස්සේ විවෘත වෙනවා සාකච්ඡාව. සමහරට මෙල්බන් කට්ටියත් දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඒක නැත්නම් අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඔඩ්ලෝස් පැයේ 9 වෙනකම්. ඉතින් මේ හඳුනා දීමෙන් පස්සේ සාකච්ඡාව ආරම්භ කිරීමට කලින් පළවෙනි අංකයේ වශයෙන් අද නියමිතව තියෙන යෝගාචර දිනචරියාව කාගේ දැන ගැනීම සඳහා මම කියවන්න බලාපොරොත්තු වෙනවා. කාගෙත් අවධානය මේ දෘෂ්ටි යොමු වේවා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාවචර දිනචරියාව සූමීරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහිය තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදිනාගේම සිරිත විය යුතුය. අවදි වූ ගෙස අස්නේ නැගිට සිරුරකි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් නියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩි හිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් ගිලන් හීල් දන් කිස සඳහා බොජුන් වලට ගොස් නොපමා වෙයි WhatsApp යාසිය කුටියට ආයුතු. වනදාම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. යනිත නියත කිසෙයදී පිටු සඳහා gediye දෙවීමට පනවූ පිරිසුදු පැනින් දෙවූ පාත්‍රයේ තවි කේලා තැම්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediye හැඬ වූ කල තෙරුවන් පුදා පාසි උරුදරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත්කමටහනින් යුතුව පිටුපිනිස හැසිර පිටුපිලිකන පෙරලායන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්නේ යෙදී. පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. ශවස පහට පමණ වත් පිළිවෙත්හි යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනංහි ගිලම්පසකෙස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වීමේ සනිටුහන් කොට සනිටුහන් කොටගෙන රෑ 10ට නිත්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සීල වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය.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 තමාගේ භාවනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් සමාවෙන්න ඔබගේ ගමනාදී ඉරියව පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයි. නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවෙනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එමන්දු දෙහිදී ශාන්ත දාන්ත ප්‍රත්‍ම ශ්‍රමණාර සාරුපේ ශ්‍රමණාකල්පයේ යන මේවා නොබිදෙනසේ ලෝ තෙරුවන් සරණයි. අපි පටන් අරගත්තා විවස්ථාව කියමින් ඉන්නේ අපි ආර්දනා කරනවා මෙල්බන් කට්ටියටත් එතන ඉඳලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. 13 වෙනි අංකයේ තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය.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 බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියරවනසේ කමඨහනක් භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්ම තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමන් නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි, වැඩ කටයුතු ඉක්මන් වෙයි, හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට යනෝනින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදුව බහැර පිරිසිදු බව බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්හි සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කුතු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුටත් කිරීමට හිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්තතුන්ගේ වද්දක්කීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසීම. සංවාසහානවන් සංවාසාරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන්නට යුගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නික වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් ගන්න තිනුවද යෝගාචර தත්වෙට බාධා වන අභ්‍යන්තර බාහ්‍ය සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය. හේයින් පොතපත පවා අධිකෝකට ගසා ගැනීමෙන් වැළකී සිටීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතට හා මේ මේ ස්ථානයේ කතිකාවතට ඒකකව වැඩගෙන යාම මේ හිවසන ඔබේ ආඥයන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවතර ජින්තරියාවයි. ඉතින් අපි පළවෙනි අංකේනිමයි අපි ආරාධනා කරමු උදාන ගාතාවේ උදාන පාළි කුද්දක නිකායේ අද නිමිත ගාතාව අපිට ඉදිරිපත් කරන්නයි කියලා. කමක් නැහැ. ඉතින් පෙළ පොතනේ. සුපාවාස සුත්තම් ඒවම් මේ සුතං ඒකං සමයම් බලව සිංහල කියමු සිංහල විතරක් ඇති අපිට සුප්පාවාසා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා නම් නගරයේ නගරයේ සමීපෙහි කුණ්ඩදාන නම් වනයේහි වැඩවසන සේක එසමයෙහි සුප්පාවාසා නම් කෝලිය දුහිතෘ දුහිතා සුත්තම සත්වසක් මුල්ලෙහි ගර්භයක් දරයි සත්වසක් මුල්ලෙහි මූඩ ගර්භව සිටී ගෞතම දුක් වූ තියුණු කර්කස වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්කයන් කරනකොටගෙන ඉවසනු හැකි වෙයි. යම් කෙනෙක් මේවලු මේ දුක දුරු කිරීම කියන ත්‍රිවිධ විතර්කයන් ත්‍රිවිධ විතර්කයන් කරන කොටගෙන ඉවසනු හැකි වෙයි. ඉසගිනවා. යම් කෙනෙක් මේවලු මේ දුක දුරු කිරීම පිණිස දහම් දේශන සේක්ද ඒක භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධය යමෙක් මේවලු මේ දුක දුරු කිරීම පිණිස පිළිපද නේද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සංගතේ මේ ඒකාන්තයෙන් පිළිපන්නේය. යම් නිවනක මේවලු මේ දුකේ නොයත්තේද හේලිවන ඒකාන්තයෙන් උතුම්ම සුවය යනු ත්‍රිවිධ විතර්කයයි. ඉක්බිති සුපාවසා කෝලිය දුහිත කෝලිය දුහිත තම හිමියා අමතා ආර්ය පුත්‍රය උඹ මෙහි එන්න භාග්‍යවතුන් වහන්සේ වෙත එළමෙන්න එළඹ මාගේ වතෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳින්න ආබාධ නැති නියාද රෝග නැති නියාද සෑහළු පැවතුම් නැති නියාද ශරීර බලයද පහසු විහරණයද ਵਿਚාරන්න ස්වාමීනි සුප්පාවාසා කෝලිය දුහිතාතමෝ විසින් භාග්‍යවතුන් වහන්සේගේ පාවලි ආබාධ නැතිනියාද රෝග නැතිනියාද සහැල්ලු පැවතුම් නැතිනියාද ශරීර බලයද පහසු විහෙරණක ਵਿਚාරයි ස්වාමීනි සුපාසා කෝලිය දීර්ඝිතා තම සත් අවුරුද්දක් මුල්ලෙහි ගබක් දරයි සත් දවසක් මුල්ලෙහි මෝඩ ගර්භව සිටි ගෞතම දුක්ඛ තියුණු කර්කසුරු කටුරු වේදනාවන්ගෙන් නිස්සංස කරන ලද්දී යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කරනු පිණිස දහම් මෙතන තේක්ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්්‍යක් සම්බුද්ධය යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපද නේද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතයේ මේ ඒකාන්තයෙන් සුපිලිපන්නේ යම් නිවනක මෙබඳු මේ දුක නොමැද්ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම්මය යන තුන් විතර්ක හේතු කොටගෙන ඒ දුක් ඉවසනු හැකිවේ යයි සැලකලා කරන්නයි කිව්විය. පරමන්තිකෝසෝ නනවයි ඒ කෝලිය කෝලිය පුත්‍රතමේ සුපවාස කෝලිය දුහිතාවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. මෙලම භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන්නා වූ ඒ කෝලිය පුත්‍රතමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලේය. වහන්සේ සුපවාස කෝලිය දුහිතාතම හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පාවන්දී ආබාධ රහිතනියාද රෝග රහිතනියාද සැහැල්ලු පැවතුම් ඇතිනියාද ශරීර බලයේ පහසු වේරණද ਵਿਚාරයි. මෙසේ කියයි. වහන්ස සුප්පාවාසා කෝලිය දුහිතාතම සත් අවුරුද්දක් මුළුල්ලේහි ගමන් දරයි. සද්දවසක් මුළුල්ලේහි මූඩ ගර්ග බව ගෞතම දුක්ඛ තිවුණු කර්කස වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කරන කියන දාම් දේශන සේක්ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්්‍යක් සම්බුද්ධය යමෙක් මෙබඳු මේ දුක දුරු කරන පිණිස පිළිපද නේද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ ඒකාන්තයෙන් සුපිලිපන්නේ යම් නිවනක මෙබඳු මේ දුක නැද්ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම්ම සෝයයි මේ ත්‍රිවිධ විතර්කයන් ඉවසාය යනුයි. සුප්පාවාසා කෝලිය දුහිතාතම සුඛිත වේවා නිරෝගී වේවා නිරෝග පුත්‍රයෙකු වදාවයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. භාග්‍යතුන් වහන්සේගේ වචනේ සමගම සුප්පාවාසා කෝලිය දුහිතාතම සුඛිත වූවා නිරෝග වූවා නිරෝග පුත්‍රයෙකු වැදුවාය. භාග්‍ය වහන්සේ එසේයයි ඒ කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වාසීත්වය සතුටින් පිළිගෙන නැවතත් සතුට ප්‍රකාශ කොට අසස්නේ නැගිට භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ පැලගුණ කොට සොකීය ගෘහය කරා ගියේය. කෝලිය පුත්‍ර තෙමේ නිරෝග පුත්‍රයෙකු වැළුවා වූ සුගිත වූ නිරෝග වූ සුඛාවාසා කෝලිය දුහිතා දුටියේය. දැක ඌට යම් බඳු මේ කෝලිය දුහිතාතුම භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් සමගම සුවපත් වූවා නිරෝග වූ නිරෝග වූවා නිරෝග වූ පුතකු වැළුවුද පින්වත්නි ඒ තථාගතයන් වහන්සේගේ මහත් ඉර්ධිය ඇති බව මහත් ආනුභාවය ඇති බව ඒකාන්තේ නාස්තරයේ ඒකාන්තේ නද්භූතයයි මෙබඳු සිතෙක් විය. ඒ සතුට සතුට සිත් ඇත්තේ අක්ෂයෙන් ප්‍රමෝදය ඇත්තේ හටගත් බලවත් ප්‍රීතිය හා සොම්නස ඇත්තේ විය. ඉක්බිති සුප්පාවාසා කෝලිය දුරිතාතමෝ හිමියා ඇවතු ආය. ආර්ය පුත්‍රය මුඹ මෙහි එන්න. භාග්‍යතුන් වහන්සේ වෙත එළඹෙන්න. එළඹ වහන්සේ සුඛාවාසා පොලිය දුහිතා භාග්‍යතුන් වහන්සේගේ පාව හිසින් නදී යන මාගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ පාව හිසින් නදින්න මෙසේ කියන්න වහන්ස සුප්පාවාසා නම් කෝලිය දුහිතාතුම සත්වරුද්දක් මුල්ලෙහි ගබක් දරුවාය. සද්දවසක් මුල්ලෙහි මූඩ ගර්භව සිටියාය. ඕදන් සුඛිත වූවා නිරෝග වූවා නිරෝග වූ පුත්‍රයෙකු වැදුවාය. ඕතම සද්දවසක් මුල්ලෙහි බුදුපාවක වික්ෂාරණට බතින් නිමතයි. වහන්ස භාග්‍යතුන් වහන්සේ බිකු සංඝයාත් සමග සුප්පවාසා කෝලිය දුහිතා වගේ සත් බදක් බතක් ඉවසා වදාරන තේක්වායි කියන්නේයි කිව්විය. ඒ කෝලිය පුත්‍ර තෙමේ සුප්පවාසා කෝලිය දුහිතාවට මනවයි පිළිවදන් දී භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යතුන් වහන්සේ වෙන එකත් පසක උන්නේය. එකත් පසක උන්නා වූ ඒ කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යතුන් වහන්සේට වහන්ස සුප්පවාසා කෝලිය දුහිතාතුමා භාග්‍යතුන් වහන්සේගේ පාහිසින් වඳී. වහන්ස සුඛාවාසා කොලේ දුවිතාකම සත්වසක් මුල්ලෙහි ගබක් දරුවාය. සද්දවසක් මුල්ලෙහි මූඩගර්භ වූවාය. ගෞතමෝ දැන් සුඛිත වූවා නිරෝග වූවා නිරෝග වූ පුත්‍රයෙකු වැදුවාය. ගෞතමෝ සද්දවසක් මුල්ලෙහි බුදුපාමක වික්ෂංගමට බතින් නිවතයි. භාග්‍යතුන් වහන්සේගේ වහන්ස භාග්‍යතුන් වහන්සේ වික්ෂුණු සංඝයා තමක සුඛාවාසා කොලේ දුවිතාවගේ සද්දත ඉවසා වදාරනසේක්වායි මෙසේ කියායයි සැලකලේය. එසමෙහි එක්තරා උපාසක විසින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා භික්ෂු සංඝයා හෙට දවස බත් එක් එසමෙහි එක්තරා උපාසකයෙකු විසින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා හෙට දවස බත් පිණිස හෙට දවස පිණිස බතින් නිමතන ලද්දේ වෙයි. ඒ උපාසක කෙනේද ආයස්මත් මහා මොග්ගල්ලාන ඉස්තරන් වහන්සේගේ උපාසකයෙක් උපස්ථායකයෙක් වෙයි. ඉවිද් භාගතුන් වහන්සේ ආයස්මත් මහා මොග්ගල්ලාන ඉස්තරයන් වහන්සේ යමතා මොග්ගල්ලානේනි තෙති මෙහිව ඒ උපාසකයාට එළඹෙව එළඹ ඒ උපාසකයාට ඇවැත්නි සුප්පාවාස පොලිය දුහිතාතම සත්වසක් මුල්ලෙහි ගබක් දරුවාය සම්දම්සක් මුල්ලෙහි මූණ ගර්භ වූවාය ඕතමෝදන් සුඛිත වූවා නිරෝග වූවා නිරෝග වූ පුතතු වැදුවාය ඕතම සම්දම්සක් මුල්ලෙහි බුදුපහම දික්සංගන බතින් නිමතයි සුප්පාවාස පොලිය දුහිතාතම සත්වතක් පවත්වාවා පසුව හේ දැන් පසුව හේ දන් දෙනු හැකිවන්නේ යයි කියව ඒ උපාසකතුමේ තොපගේ උපස්ථායකයයි වදාළසේක මොද්ගල්ලාන ඉස්සරන් වහන්සේ වහන්සේ එසේයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උපාසකයාට ලැබියහ එළඹ ඒ උපාසකයාට ඇවැත්නි සුපාවාසා ගෝලිය දිවිතාතුම සත්වසක් මුල්ලෙහි ගබක් දරුවාය සද්දවසක් මුල්ලෙහි මූඩගර්භ වූවාය ගෞතම දැන් සුගිත වූවා නිරෝග වූවා නිරෝග වූ පුත්‍රයෙකු වැදුවාය සද්දවසක් මුල්ලෙහි බුදුරජුන් ප්‍රමුඛ වික් සංඝයාට බති නිමන්ත්‍රණය කරයි. චුප්පාවාසා කෝලිය දුහිතාතම සද්ගත ඉවසන සද්බව සද්බත පවත්වාවා. පසුව තෙපි සංඝයාට දන් දීම කරවයි කීහ. ඉදින් ආර්ය වූ මොග්ගල්ලාන ඉස්තරන් වහන්සේ මගේ වස්තු ජීවිත ශ්‍රද්ධා යන කරුණු තුන පිළිබඳව අපවන්නා වූ නම් සුප්පාවාසා ගෝලිය දුහිතා තම සද්දත් පවත්තාවා පසුව මම දන් දෙන්නෙමයි කීයේය පැවැත්නිත් ඔබගේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව මම අපකාර අපකාරක යමි යමි. පැවැත්නිත් ඔබගේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව මම අපකාරකේ අපකාරයකින් වෙමි. ශ්‍රද්ධාව පිළිබඳ වූ කලී ඔබට තෙතිම අපවයි වදාළසේක. වහන්ස ඉදින් ආර්ය වූ මොග්ගල්ලාන විචාරණ වහන්සේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව අපවනසේක් නම් සුප්පවාසා කොයිල විදුහිතාතම සද්දත් පවත්වාවා. පසුව මං දන් දීම කරන්නෙමයි උපාසකත මේ කීයේය. අත ඉක්බිති ආයස්මත මහා මොග්ගල්ලාන ඉස්රායන් වහන්සේ ඒ උපාසකයාට දන්නා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය. එළඹ භාග්‍යතුන් වහන්සේට මෙය කීහ. වහන්ස මා විසින් මේ උපාසකයාට දන්වන ලද්දේය. සුප්පාවාසා කෝලේ දුහිතාතම සත්වත් පවත්වාවා. පසු ඇහි කරන්නේ යයි ඉක්බිති රුක්කාවතා කෝලිය දුහිතාතුම සද්දවසා මුල්ලේ බුදුරදුන් ප්‍රමුඛ භික්ඛු සංඝයා ප්‍රණීත වූ කාද්‍යයෙන්ද භෝජයෙන්ද සියාතින් සම්පර්පණය කළාය සම්පවාරණය කළාය ඒ දරුවාලවා භාග්‍යතුන් වහන්සේද සියලු භික්ෂු සංඝයාද වැඳ වූ ආය ඉක්බිති ආයස්මත් සාරිපුත්ත ස්ත්‍රයන් වහන්සේ ඒ දරුවාට කීම දරුව තොපට සැයිය හැකිද කීම යපිය හැකිද කීම කිසියම් දුයක් නැද්දයි වදාළසේක වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ මට සහි ඇහැක්කෙක් කොයින්ද? යපි ඇහැක්කෙක් කොයින්ද? මා විසින් සත් අවුරුද්දක් ලේ සරියක වාසය කරන ලදී දරු කීය. එකල්හි රූපාවාසා කොයිලි දුහිතා තම මා පුතා දම්සනෙහි සරියුත් හිමියන් සමග කතා කරේ යයි සතුරුසිත ඇත්ති ප්‍රමුදිත වූවා හටගත් ප්‍රීති සොම්නස්සේ ඇති වූවාය. ඉබ්බිති භාග්‍යතුන් වහන්සේ සතුටු සිත් ඇති ප්‍රමිද ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති සොම්නස්සේ ඇති සුප්පාවාසා ගෝලිය දුහිතාව දැක සුප්පාවාසාවෙනි තෙපි අන්‍යවුද මෙබඳු පුතකු කැමැත්තාවයි කැමැත්තා කැමැත්තාවයි වදාළහ භාග්‍යතුන් වහන්සේ මම අන්‍යවුද මෙබඳු සත්පුතුන් කැමැත්තමුයි හෝ කීවුය ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවේ මේ උදානය පහළ කළ තේක අසාතං සාතරූපේන පිය රූපේන පියං දුක්ඛං සුඛස්සරූපේන පවත්ත මතිවත්තතිති අමදුරද මදුර ස්වභාවයෙන් අප්‍රියද ප්‍රිය ස්වභාවයෙන් දුක සුඛ ස්වභාවයෙන් ප්‍රමාදී පුද්ගලයා ඉක්මවායේ මේක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ජවනිකාවක් බොහොම බොහොම සවිස්තරව පෙන්වන අවස්ථාවක් මේ විතර මේක තමයි ත්‍රිපිටකයේ පොතක් කියනකොට අපිට දැකෙන එකම සිද්ධිය හත් අට පොළ කියවනවා. මේක මෙහෙම වුණා, මේකට පස්සේ මේ වුණා, මේක වුණා, මේකට පස්සේ මේ වුණා, මේකට පස්සේ මේ වුණා කියලා ඒ සිද්ධිය ඉවර වෙනකම්ම නැවත නැවතත් කියන එක තමයි බණ කියනවා කියන්නේ. ඒ හිත් වදිනකම්ම ඒ සිද්ධිය හිත් වදිනකම්ම කෙටියෙන් සටහන් කරන්නේ. ඒකම නැවත වෙන සුප්පාවසදාසත් අවුරුදු 7ක් කැප දැරුවා, අවුරුදු 7කින් පස්සේ වැදුවා, පිරිමේ දරුවෙක් ඇදුවා, සෝතේ වැදුවා කියන එක කතා වෙනකොට අට පොළක් විතර කියවනවා. ඉතින් මේක මේ ශාසනයේ බොහොම වැදගත් අවස්ථාවක් විදිහට තව සඳහන් වෙනවා. මේ ලයින් එක පොඩ්ඩක් අප්සෙට් ගියා අපි නැවත පටන් අර ගන්නවා. මේ ශාසනයේ වැදගත් අවස්ථාවක් විදිහට සලකන මේ දරණ වදන දරුවා තමයි සීවලි මහරතන් භාෂ භාෂාවට වෙන්නේ. මෙයා ඉපදිච්ච දවසේම ඇවිදලා තියෙනවා කතා කරලා තියෙනවා බුද්ධ පාමොක් සංඝයට උපස්ථාන කරලා තියෙනවා සාරිපුත්තු වහන්සේටත් කතා කරලා තියෙනවා. එතකොට එයාට ගැබේ ඉන්න කාලේ අවබෝධිකුත් වෙලා තියෙනවා. ඉතින් ඒ කියනවා පෙර ආත්මික කරකෝ අකුසල කර්ම සහ කුසල කර්ම නිසා දෙක සම්මිශ්‍රණයක් කුසල කර්ම නිසා හිතුවපැතු සීල සම්පත් ලැබෙනවා. ගමනක් යන ලහතිනුන බුදුරජාණන්සේ දුෂ්කරණම් ගමන හැරලා බලනවලු මේ සීවලි ඉන්නවාද කියලා අහනවා. සීවලි මහරතන තින්නවනේ සේටම කණ්ඩත් හම්බ වෙනවා, ඉන්නත් හම්බ වෙනවා, උදා ගන්නත් හම්බ වෙනවා. එහෙනම් සීවලි මහරතනන්සේ ගෲප් එකේ ඉන්නවනම් බුදුජානනාංශය දන්නවා සිව්පසෙන් අඩුවක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ රජ කෙනෙක් මොකද්ද ඔත්තුවක් දීලා තිනවා ගිවිසු මේකක් රජු කෙනෙක් මාලිගාව කොටු කරලා දවස් අවුරුදු 7ක් මේ වතුර දෙන්නේ නැතුව ගබඩා විනාශ කරලා ආයුධ විනාශ කරලා කොටු කරලා තිබිලා තියෙනවා. මම හිතන්නේ තාත්තයි පුතයි අතර ෆයිට් එකේදී තාත්තා හිර කරලා අන්න ඒකට උපදෙස් දීලා තියෙනවා මෙයා. ඒ නිසා අවුරුදු 7ක් අර ගැබේ ඉර වෙලා ඉඳ සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒවත් ඇත්තටම අටුවාවෙන් වාකෝකට විස්තර තියෙනවා. නමුත් මේක වෙනකොට ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියලා උපාසක මහත්තයා කතා කරපු එකෙම කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මට මතකයි මේ නිවෙන නිවීමට උපදෙස් ගත්තා. ඒ උපාසක මහත්තයාට වෙන සිද්ධිය මේකයි බුදුජානනාංශේ කලින් ආර්දනාව බාධා කරනවා. එතකොට සුප්පාවාසාවගේ සිද්ධිය සාසනයට සම්බන්ධ නිසා බුදුජාණන් වහන්සේ විශේෂ අතිසලකිල්ල සලකනවා සුප්පාවාසාවට. මොකද මේ මේ ඉස්සරහට එන මේ සීවලි මහරතන් වහන්සේට තමයි මේ පාර සකස් කරන්නේ. ඉතින් අර උපාසක මහත්තයා කියලා කියනවා ඔයාගේක පස්සට දාන්න කියලා. මේ අද කරන්න බෑ. ඒකට උපාසක මහත්තයා කියනවා ජීවිතයත් වස්තුවත් ශ්‍රද්ධාවත් කැඩෙන්නේ නැතුව තිබ්බොත් පස්සේ දාන්න. මරනොත් වස්තු නැති වුණොත් ශ්‍රද්ධාව නැති වුණොත් උභාංශය කිව්වට මට කරන්න බෑ. උභාංශයට පුළුවන් නම් මට සාතික වෙන්න මම ඊගාවට දාන දෙනකම් මම මැරෙන්නේ නැහැ, මගේ වස්තු විනාශ වෙන්නේ නැහැ, සද්ධාව කැඩෙන්නේ නැහැ කියලා. එතකොට ඊර්ති ප්‍රතිබන්ධව ශ්‍රේෂ්ඨම වෙච්ච මුගලන් ස්වාමීන් වහන්සේ හොයලා බලනවා මෙයාට ආවුස තියෙනවා තව. වස්තු විනාශයක් නෑ නමුත් සද්ධාව විස්තර කරන්න බෑ. ඒ නිසා කිසිම විදියකට ගීයේගේ සද්ධාාවක් විස්තර කරන්න එපයි කියලා කියනවා. ඒකට කියනවා ගිහි සද්ධාව කියලා. ඔය උඩින් අරෙන් අතින් කනින් කරලා දීලා මණිකට සාරි දෝනේ මණිකට මාල දෝනේ කියන දෙයක් මම අරගෙන දෙන්නම් කියලා කිව්වට මෙහෙම කරලා අනිත් පැත්ත හරිනකොට ඉවරයි. මොන්නම හේතුවක් නැතව සද්ධාව කියන එක පිළිගන්න එපයි කියලා කියනවා. ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියන්න බෑ මෙච්චර මේ කලින් බතින් නිමන්ත්‍රණය කරපු පුද්ගලයා හෙට වෙනකොට වස්තු ඉතුරුලා තිබුණත් ජීවිතය ඉතුරුලා දාන දෙයිද කියලා. ඊට පස්සේ කියනවා ඒක උඹ බබ බලන්නේ. උඹට මැරෙන්නේ නැති බවයි වස්තුව ඇති වෙන බවයි මම වග වෙන්නම් කියලා. එහෙමනම් මම පස්සේ දාන දෙන්නම් කියලා උපාසක මහත්තයා කියනවා. ඒකේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේ සද්ධාව කියන එක අත්‍යවශ්‍යක මූලික උපාංගයක් වුණාට බොහොම වාෂ්පශීලී දෙයක්. කොයි වෙලාවෙ හැරෙයි දැන මේ ගිහිල්ලා අනිත් පැත්ත හැරලා එනකොට ඒ මනුස්සයා නෙවෙයි ඉන්නේ. තිබුණොත් දෙන්නටම ලාභයි. නැත්තම් ඒකත් ජයසිරි මංගලම් තමයි. ඒ නිසා මම කියන්නේ මේ නිස්සරණේ ගේට්ටුවෙන් එහා පැත්තට ගිහිල්ලා ආපහු ආවන යමින ගණන් ගන්න ඉන්න ගන්නම් ඔය කොහොම හරි කරලා අපිට බැනලා ගහලා තද කරලා තියාගෙන ඉන්න. එළියට ගිහිල්ලා එනකොට එන්නේ එක්ක අතප්පයක් කරාන, එහෙම නැත්නම් නඩුවක පැටලිලා, එහෙම නැත්නම් ඉත්‍රි දූෂණයකට පැටලිලා, නැත්නම් හොරකමකට පැටලිලා, ආපහු එනකොට හොදලා ගන්න බෑ. යනකොට නම් යන්නේ බුදුම්මේ ලොකු සැලසුමක් ඇතුව තමයි යන්නේ. මම ගිහිල්ලා ආයෙ පිරිසුදු වෙලා පැවිදි වෙන්න බලන්න එන්නම් කියලා. එනකොට අතපය හතර ගෙනවොත් ඇති. එහෙම ලෝකයක් තියෙන නිසා ගේට්ටුවේ මේ පැත්තේ ලෝකෙයි, ගේට්ටුවෙන් එහා පැත්තේ ලෝකෙයි සම්පූර්ණ දෙකක්. ඒ නිසා ඒකෙන් සංවේග පිහිටව ගන්න ඕනේ. මේ කතා වෙනම තන්තිවට සරුවචනාංශේ කොළේ දීතාවෙන් අහනවා ඔබ මෙච්චර අවුරුදු 7ක් ගැබදරාන මේ දරුව වැදුවා මේ වගේ දරුවෙක් තවත් පතනවාද කියලා බා හතක් පතනවා කියනවා. මේ වගේ දරුවෝ හත් දිනක් උනක් පතනවා කියනවා. ඒක නිසායි කියන්නේ ඔය මේ අබර්ලා සැලීමෙන් මැටිවලන් තනීමෙන් දරුවන් වැඩිවීමෙන් ගෑණියෙක් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. කොච්චර දුක වින්දත් ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. විසාකාගේම තහනවා වගේ වෙනවා. විසාකාගේ මිනිපිති නැතිලා අඬනවා. මේ සෝවන් වෙච්චි මේ ආර්ය ශාවිකාවක් අනේ මට හිටපු හොඳම ඌරතල් මේ මිනිපිති ස්වාමීන් වහන්සේ කියලා අඬනකොට අහනවා මේ මුළු සවැත් නුවරම උඹේ දරුවෙනෝ නම් කැමති කියලා මට ඒත් මදි කියනවා. මුළු සවැත් නුවරේ ඉන්න හරියක් ජනකාව මගේ දරුවා. ඒකර කියනවා සවැත් නුවර දවසට කී දෙනෙක් මැරෙනවද? උඹට නම් කොච්චර අඬන්න වෙනවද? ඒත් ඒ තියෙන ඒක ලියලා අසහතන් සාත රූපේන කියලා. මේ මිහිරි නැති දෙයි මිහිරි වශයෙන් පිළිගන්නා වූ මේ නැත්තම් මොකද ඒ ගාතාව කියන්නේ ආදර අසහතන් සාත රූපේන අසහතන් සාත රූපේන පිය රූපේන අප්පියම් දුක්ඛං සුඛස රූපේන ප්‍රමත්ත මතිවත්තති මේ ප්‍රමාදයට වැටලා ඉන්න මිනිස්සයෝ අමිහිරි දේ මිහිරි වශයෙන්ුත් අප්‍රිය දේ ප්‍රිය වශයෙන්ුත් දුක් දෙන දේ සැපවසින් දකින්නටි බලන්නේ කියලා බුදුහාමර මේ මෙයාට දීතාවටත් නෙවෙයි කියන්නේ කියන්න බෑනේ මුණ දිහා බලන බණින්නේ කෙලිම බණින්නේ වචන තුනකින්ම කොළිය දීතාවට තමයි උඹ මේ අප්‍රිය දේ ගැන මෙච්චර දුකක් නැවත දරුවක් වැඩිීමේ කැමැත්ත තාම තියෙනවා මිහිරිදයක් විදියට පිළි අර ගන්නවා මෙච්චර දුක් දෙන දේ ඒ වගේම උපදින උපදින සතා දුකටයි උපදින්නේ ඒක සුභයක් වශයෙන් බාර ගන්නවා ඒ නිසා ප්‍රමාදේ වැටිච්ච ජනතාව වවාගෙන කන හැටි, බෙදාගෙන වරදන හැටි, ඇදගෙන නාන හැටි. ඔත්තරම හිද්දියට බුදුරජාණන්සේ එතනත් වැඩම කරලා දානෙත් බාර අරගෙන ස්තුතිත් කරලා කියලා එන්නේ ওই වචන තමයි. ඉතින් එතෙන් එනකන් නම් පේන තියෙන බුදුහාමුදුරුවෝ ෆේවරිටිසම් කරන හැටි. එක්කෙනෙකුට අනිත් අපොයින්ට්මන්ට් කැන්සල් කරලා හරි ගිහිල්ලා අනේ ඔබට පිරිඳරුවෙක් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඔක්කොමලා හිතනවා ඒ නිසා සංඝයා වහන්සේගෙන් පිරිත්පත් පැන් ටිකක් ගහගත්තාම බඩ දරු ගැබ හරියයි කියලා. ඉතින් ඒ නිසා තාමත් වෙනවා පිරිත් මුල් ගැට ගන්න. මොකද අන්තිම පණිවිඩේ පේන්න තියෙන බුදුරජාණන් වහන්සේ ඒක වැදුවට පස්සේ කියනවා අපිට කවදාකවත් පැණිදා අඹුල් රහ රහත ඉන්නේ නැහැ දුකලප තේරෙන්නේ නැහැ. බුදුහාමරන්ගේ ඇහෙන්දියා බලනකොට ඉතින් සා මේ වගේ ගොක් දෙපැත්ත ගලපන ධර්ම කොටාස උදාන පාළිය තමයි තියෙන්නේ. උදාන පාළියේදී බුදුරජාණන් වහන්සේ ටික නොකිය බෑ. සෝ ලෝකෙ පැත්තෙන් බලනකොට සම්පූර්ණ වෙන කතාවක් යන්නේ. සිද්ධිය පෙන්වන්න තියෙනවා ජවනිකා රාශියක් ඕනම කෙනෙකුට පේන ප්‍රකෘති. නමුත් අන්තිම බුදුන්සේ දෙන උත්තරේ එහෙම නැත්නම් ඒ සම්පින්දනය කරලා කියන ගාතාව සම්පූර්ණ කතා ශරීරයට විරුද්ධයි. වෙනමම කතාවක් කියන්නේ අසාතේ සාත රූපං අමිහිරි දේ මිහිරි වශයෙන් දකිනවා අප්‍රිය දේ ප්‍රිය වශයෙන් දකිනවා දුක සැප වශයෙන් දකිනවා අනී අන්ධ බාල ජනතාව අනී අප්‍රමාදයට වැටලා ඉන්න ජනතාව කියලා ප්‍රකාශ කරපුවාම පේන්නේ හරියට මේ සුපවාසයට ටොක්කක් ගන්නවා වගේ කියලා නේද? ඉතින් මේ සිද්ධියෙන් සමස්ත ලෝකයම පෙන්වන්නේ. සමස්ත ලෝකයම මේ බුදු ඇහෙන් බලනකොට මිහිරිය අමිහිරිය වශයෙන් සලකනවා, ශප දුක වශයෙන් සලකනවා, නරක දේ හොඳ වශයෙන් සලකනවා. ඉතින් එහෙව් ලෝකයක ඉඳලා මේ සංඥාව සකස් කරගන්න හැටි බුදු එහෙම මේ ආර්ය විවහරයට අපි හැඩ ගැහෙන හැටි එහෙම නැත්නම් සීක පුද්ගලගේ මනසට හැඩ ගැහෙනවා කියන එක මනුස්ස පරිණාමයේ අන්තිමම පුරුක ඒක ලෝකේ හැදිලා තියෙන එකට නෙවෙයි ලෝකේ හැදිලා තියෙන්නේ සංසාරෙ දික් වෙන පැත්තට බුදුරජාණන්සේ කියනවා මගේ ධර්මය අහුවොත් ඒ පරිණාමය මම දවස් 7ට අඩු කරලා දෙනවා ඔතෙන් එහාට ගියාට පස්සේ ඔබ පූර්ණත්වයටපත් වෙනවා මනුස්සයා මෙතෙන්ට වෙනකන් එනකන් දිනු කරගෙන ආපු කායික මානසික හැකියාවල් සියල්ලම මුදුන්පත් වෙනවා මේ සංඥා වෙනස් කරන්න ඕනේ. ඒ සංඥාව අපි මෙතෙක් කල දිනු කරන ආපු සංඥාවේම අනිත් පැත්තට. අසාරේ සාරමතිනෝ සාරේ අසාරේ දකින්නෝ සාරේ චාසාර දස්සිනෝ සාරේ අසාරයක් වශයෙන් දකින්නෝ තේ සාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා තියෙනවා. හොඳ නරක වශයෙන් දකිනවා, සාරය අසාරය වශයෙන් දකිනවා. ඒම කෙනාට කවදාකවත් සාරයක් මුන්දෙන්න වෙන්නේ නැහැ. අත්දකින් වෙන්නේ වෙන මොකක්වත් අඩුවක් නැහැ. ඒගේ සංකල්ප වැරදි. යොමුව වැරදි. මානසිකාරය වැරදි. ඊගාට ඒකේ අනිත් පැත්ත තියෙනවා සාරේචා සාර දස්සිනෝ අසාරේ අසාරමතිනෝ සාරේ සාර දතිනෝ එහෙම වුණොත් එimhe ඒ මනසට නිවන් දකින්න ගෙච්චර අමාරු නෑ මොකද ඒක සංකල්පය හරි දෘෂ්ටිය හරි එනතන් දැක්ම හරි ඉතින් මේ දෙක අහම්බයක්ද ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් මහන්සිලා ලබා ගන්න පුළුවන් දෙයක්ද නැත්නම් පොට chance එකක්ද කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. උදාහරණයක් වශයෙන් කියනවනම් කෙනෙකුට පිරිස් පාලන හැකියාව කියන එක පුහුණුවකින් ගන්න පුළුවන්ද සහජයෙන් එනවද කියන එක. රජපෞලක වුණත් ඉපදුනොත් පිරිස් පාලන හැකියාව තියෙනවා නම් යාර බොහෝම ඉක්මනට රජකමත් හම්බ වෙනවා කරන්නත් පුළුවන්. නැත්තම් නොලැබුණොත් රජකම හම්බුනොත් කරන්න බෑ. ඒ වුණාට හරියට උගන්වනවාද මේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා පුහුණුව. පිරිස් පාලන පුහුණුවමුත් මැට්ටට අහුවෙන්නේ නැහැ. මොනතරම් ඩිග්‍රී අරගත්තත් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැති මනුස්සයට කොච්චර ඩිග්‍රී පිට ඩිග්‍රී දුන්නත් හිතින්නේ නැහැ. ඉතින් ඒකෙදී අපි මේ කරගෙන යන වැඩේදී අපි එක පැත්තකට බලනකොට අන්තිම අහම්බයක් પરමාර්ථ කරනවා. අහම්බයක් પરමාර්ථ කරන ක්‍රමික පුහුණුවක් කරනවා. ඉතින් ඒ නිසා ලෝකයට පෙන්නේ අපිට පිස්සු කියලා. බුදුරජාණන්සේ පවා කියනවා මේ මේ මිච්ඡා සංකප්ප සංකා සම්මා සංකප්ප කියන එක මේ නිකන් ඉලෙක්ට්‍රික් වැඩක් තියෙනවා. පුහුණුවකින් ගන්න එකක්ද අහම්බෙන් වෙන එකක්ද දන්නේ නැහැ. පය හැප්පිලා වැටෙනා වගේ එකක්ද කරන්ට් එකක් වදිනා වගේ දෙයක්ද නැත්නම් 1 2 3 4 ක්‍රමයට අනේකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ දෙකටම මේ ප්‍රතිපදාව ඉඳ තියෙනවා. කියනවා සම්මාදිට්ඨිය හේතු සහිතයි කියලා මේ සම්මාදිට්ඨි සූත්‍රයේ එතකොට ඒක අහම්බයක් කියලා කියන්න පුළුවන්. නෑ හේතු සහිත උනාට හේතු තියෙන හැම කෙනාටම සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නෑ. ඒක ධර්මයේ හැටියෙන් නම් වෙන්න ඕනේ නැත්නම් ඒක විරුද්ධ වෙනවා. ඒ ඒක නිසා තමයි ඒතනදී චේතනාපූර්වකව තමයි කල යුත්තක් තියෙනවා නැත්නම් හේතු සම්පූර්ණයි කියලා මම බලන්න හිටපම හරියයි. එහෙම ගන්නෑ. හේතු නැත්නම් කොච්චර තරමවත් හරියන්නේ හේතු තිබිලා ඒ මනස පොඩි උත්සාහ කරුවම හරි ගියාම හිතන්නේ උත්සාහයට හරි ගියා කියලා. උත්සාහයට නෙවෙයි හරි ගිලා තියෙන්නේ හේතු නිසා. මෙන්න මේ දෙක තමයි අපිට සාමාන්‍ය පොතක ලියන්න බැරි, තර්කයට නගන්න බැරි, රේඛීය ක්‍රමයට ආબોධ කරන්න බැරි. ඒ නිසා හේතු තිබුණත් අටමණ්ඩේ කියලා කියනවා. හරි ගියාට පස්සේ කොහෙන් හරි කමන්නේ නැහනේ. හරි ගියේ නැත්තම් කියනවා ඉතින් මම උත්සාහ කරලා හේතු නැත්තම් හරියන්නේ නැහැ කියලා හිත නරක කරගන්න එපයි කියනවා. ඒක නිසා හේතු දැන් තියෙනවා එහෙනම් මට හරියයි කියලා අද්දක බඳගෙන හිටියද හරියන්නේ නැහැ. ඒකාකාරයේ මේ පරිසරයේ මොන කාරණා දෙකක් නැතිව එක තමයි කර්මයේ කම්මසකෝමි කම්මදායතුන්ගේ කර්මයේ කෙනෙක් බැඳිලා තියෙන ස්වභාවය පෙන්වන්නේ නැති හරියටම අත්තරූප අත්තරට ගිය පස්සේ තමයි සුඛවසම් මතක් වෙන බුදුරජාණන් ඒක තමයි බුදුහාම කියන්නේ සෝපත් වේවා කියන්නේ. එහෙනම් මෙතන තමයි සෝපත් වේවා කියන්නේ. අර කර්මයේ දිවෙල ඒක එකකම හිටියයි. නම 100 100ක් කර්මයට දෙන්නෙත් නැහැ. ඒ ඒ ඒක නිසා අන්තිමට ඉහළින් බලන බුදුජානනාංශය පැත්තෙන් බලන මේ ධර්මතාවය සිද්ධ වෙනවා. තතතාවය එහෙම නැත්නම් එහෙව්කමක් යනවා. ඉතින් එහෙව්කමට ඉඩ දීලා හැබැයි එහෙව්කමට එන්න සාදර ගතියක් තියෙනවා. සද්ධාවක් තියෙනවා, සාදර ගතියක් තියෙනවා. ඒකට වෙත එළඹ සිටින සිහිය තියෙනවා. ඔය හරියන්නේ නැහැ කියලා කනගාටුකුත් නැහැ. දැන් මට එක්කම හේතු තියෙනවා දැන් ඉතින් මට එන්න ඕන කියලා එහෙම මන්ත්‍රීතුමාගේ ලියුම ළඟ තියෙන බඩේ හරියන්නේ කියලා එහෙමකුත් නැහැ. එහෙම තිබුණත් මොනක්වත් නැති කෙනෙක් වාල් දරුවෙක් වාගේ මේ මේ වසල දරුවෙක් වගේ සම්පූර්ණ මුලකෙඳලා කර කර ඉන්නවා. හේතු සම්පාදනයට කිරීගෙන ඉන්නවා. මේ දෙක වෙන වෙලාව හේතු සම්පාදනය සහ ඵල අපේක්ෂා ඵල සම්පාදනයේ හේතු සම්පාදනය සහ ඵල සාක්ෂාත්කරණය කියන එක කිසිම දෙයක ආලම්බණය වෙලා නැහැ. ඒක සම්පූර්ණ හම්බයක්. ඒ නිසා වුණොත් යම් කිසි කෙනෙකුට මේ හේතු අනුව ඵල සම්පාදනය වුණොත් ඒක තව කෙනෙකුට ආවෙන්න මයි ළඟ තියෙන උඹට ගනින් කියලා දෙන්න බෑ. එතන අනිත් එකට අබෝධ කරන්නත් බෑ මේ මනුස්සයා කොහෙන්ද මේක මොන ක්‍රමයකට මේක සම්පාදනය වුනේ කියලා. ඉතින් ඒ නිසා අන්නේවැනි ඵල අපේක්ෂාවක් පිළිබඳව පූර්ව නිගමනයට එන්න බැරි දෙයකට අපකැප වෙනවා කියන එක තමයි බුදුරජාණන් කියන්නේ යෝගාවචරයේ තියෙන විශේෂ ගතිය. එයා මේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. නමුත් කල යුත්තේ උපරිමයෙන් කරනවා. දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ බුද්ධ කෘත්‍යයක් වගේ. ඒක වැඳිය යුතුයි. ඒක තදම නිහතමානිකමක්. තදම නිකම් පාවාදීමක්. රුචර්ජුකම් පාවාදීලා ඒකට ගත කරනවා කියන එක ලස්සන කැලල තියෙන්නේ භාවනාවේ ධම්මටිචිය එනකන් ඒක ඇඟෙන් එන්නේ නැහැ. එතකම්ම කෘතිමයි. ධම්මටිචිය කියන ධර්මයේ තහවුරු එනකන් අපි ඒක කෘතිමව කරනවා ඒත් කමක් නැහැ කියනවා ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඉන්නේ කිව්වේ ඉන්නකොට කිව්වේ අපි බුදුහාමුදුරු කියපු විදිහට බීරෙක් වාගේ පොට්ටෙක් වාගේ ලෙඩෙක් වාගේ මෝඩෙක් වාගේ හැසිරෙනවා ඒ රංගපෑමක් නෙවෙයි සුව වෙන්න ඕනේ නිසා අස්පාද ගන්න ඕනේ නිසා ඥානෙ ලබන්න ඕනේ නිසා මෝඩෙක් විදිහට හැසිරෙනවා ඉතින් ඒකට තෝණ කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඒකත් රංගපෑමක් යෝගාවචරයක් වෙන්න හදලා නැවතිල්ලේ වැඩ කරනවා සීයෙන් වැඩ කරනවා කියන එකත් ස්වභාවය නෙවෙයි. ඒකත් කෘත්‍යමයි. ඒ කෘත්‍යමකව ගන්නෙ මොකද්ද? මේ ඉස්සරහට බලාපොරොත්තු වෙන ඒ නිර්වෘ මේ විමුක්තිය කාටවත් නිවහ යටත් නැති නිවහල් බව ලැබීම සඳහා අපි වාල්කම ශීලයක් පටව ගන්නවා. ඉතින් මේක වරදයක අල්ලවුවා නම් හිතන්න මොකද වෙන්නේ කියලා? වැරදි ප්‍රතිපදාව ඇල්ලුවන වැරදි ගුරුවරයා ඇල්ලුවන වැරදි දේ ගැල්ලුවන ඉතින් අපි අපි අන්‍ය ආගම් මිනිස්සුන්ට බයින්ද අපිට හැකියාවක් නැහැ නේ කොහොමයි අපි දන්නේ අපි මේක හරි කියලා හරියනවා කියලා දැනගන්න වෙන්නේ හරි ගිය දවසේ ඊට පස්සේ දැනගෙන වැඩකුත් නැහැ එතකොට වැඩේ වෙලා ඉවරයි එතකන් මේක සම්මාදිට්ඨිය කියලා පිළිඅරගන්න එකත් ඒක පැත්තකින් බලනකොට අතාර්කික දෙයක් ඉතින් ඒ නිසා අපි ආයෝජනය කරන්නේ සූදු කෙලිනා වගේ දෙයකට. හස්ස වැඩ කරගොත් හොඳයි. වැඩ කරන්නේ නැද්ද දන්නේ ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ විතරක් කිව්වා අන්නේ ශාස්ත්‍රයේ කදාන තව කෙනෙකුට නිග්‍රහ කරන්න එපා. මොකද මේ මිනිස්සු එයාගේ මුළු හදින් ඒක කරන්නේ අපිට අයිති නැහැ. හැබැයි උඹ දැන් වෙන්නේ කියන්නේ මේ අර පෙරණි මෙදී කියන්නේ දැන් උදාහරණ කිව්වොත් දැන් දෙවියන් කෙරෙහි යාඥා කරන පුද්ගලයාගේ යාඥා කරන ලාමේ දෙවියන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන්නේ මානසික ශක්තිය මානසික විලාසය ඇරෙන්නේ කිසිම අත්දැකීමක් නෑ. නමුත් අපි කියන්නේ අර සිහියෙන් අකුල තියෙනවා කියන දේ අකුල තුල ඒ අනිවාර්ය සමාධි සුඛයක් ලැබෙනවා නෑ ඒක වුණත් අපේ හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදී මේක මේක මහරි පාර කියලා හිතාන අපි යනවා බලහින්න මේ හදපෙනවා මේ යකාට පිස්සු ඉස්සර හොඳට ඇවිද්ද දැන් පයින් විදිහට බයි කියලා නිර්වාණය අපේක්ෂා කිරීම තුල සියුම් විදිහට තෘෂ්ණාවක් නැද්ද ඉතින් තියෙනවා තියෙන එක තමයි ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක්. ඒ සංස්කාරෙමුත් කර්ම රැස් වෙනවා. නිර්වාණය අපේක්ෂා කිරීමෙත් කර්ම රැස් වෙනවා. බුදුරජාණන්චාර උපාසක මහත්තයා කියන විදිහට ඒක හේතු ගන්නවා. ඒ තෘෂ්ණාව කාම තෘෂ්ණාව තරම් අනුන්ට දුක් දෙන්නේ නැහැ, තමන්ට දුක් දෙන්නේ නැහැ, මත්තර දුක් දෙන්නේ නැහැ, වර්තමානට දුක් දෙන්නේ නැහැ. එච්චරයි. මේ අර අනික්ක තියෙන කාම තෘෂ්ණාව ඔය හතර තැනේදී වෙහෙස කරයි. අනුන්ට කරදර කරනවා. තමන්ට කරදරයි. මත්තර කරදර වෙනවා වර්තමාන කරදර වෙනවා. නිවන පිළිබඳ අපේක්ෂාව තෘෂ්ණාවක්. නමුත් තෘෂ්ණාවේ ඒ විස කපලා තියෙනවා. අර තියෙන පැංගිරි ගතිය නෑ. ඉතින් ඒක නිසා බුදුන්ස කියනවා අච්චර ගොරෝසු කෙනෙකුට මේකෙන් ඒක ප්‍රතිස්ථාපනය කරන්න. ඒ ඕකෙම නෙවෙයි ප්‍රතිස්ථාපනය කරන්න අවස්ථා තුන හතරකින් සීලෙන් ප්‍රතිස්ථාපනය කළා, සමාධියෙන් ප්‍රතිස්ථාපනය කළා, ප්‍රඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා තමයි නිවනේ ප්‍රතිස්ථාපනය වෙන්නේ. ගොරෝසු දේවල් එකින් එකට එකින් එකට මග ආරවගෙන යනකොට ඒක නිසා රැඩිකල් වාදීව බණ කිනෝට කියනවා උඹට කිසි දෙයක් අතාරින්න බෑ තව දෙයක් අල්ලන්න නැතුව. ඉතින් අල්ලන දේ ගැන හොඳ සීයෙන් අල්ලපන් අතෑරීම නෑ මේ සාසනේ අල්ලන දේ තියෙන්නේ අල්ලන දේ තියෙන රෙඩිය සියුම් දෙයක් නම් බදලා අල්ලපන්. ඊට පස්සේ ඒක ඇල්ලුවට පස්සේ ඊට වැඩි සියුම් දෙයක් හම්බ වෙනවා ඒක බදලා අල්ලනකොට මේක අතල්ලා දාන්න. අනේ මෙච්චර අමාරුවෙන් බදාගත්ත දේ කියලා අර දේ අල්ලන්න කියනනම් අපි ආයෙ සම්ප්‍රදාන කූල වෙනවා. ඒ නිසා වඩා සියුම් දේ එනකොට සියුම් දේ අතාරින්න. ඒකට වඩා සියුම් දෙය හෙට වෙනකොට සාමාන්‍ය සියුම් දෙයක් කියලා ඊට වැඩි වඩා සියුම් දෙයක් පේන්න පටන් ගන්නවා. ඒකට ඒක අල්ලගෙන මේක අතාරින්නවා. එතකොට ඊයේ බොහොම ආශාවෙන් බලාපොරොත්තු වෙච්ච දේ අද කුණු කුලට දානවා. අදල්ල විසිකොට දානවා. අන්නේ ඒ ඒ රැඩිකල් වාදී ගතිය. එහෙම නැත්නම් ඒ විප්ලවීය ස්වරූපය යෝගාවචරය තුළ නොතිබුණොත් එයා අදාන ගහයි දුප්පටි නිසග්ග ඊයේ හොඳයි කියපු දේ අදත් හොඳයි කියාගෙන ඊට වඩා හොඳ දේ තියේදී හොඳ දේම අල්ලගෙන ඉන්නවා. යන වෙනුවට නිවන පිළිබඳ තෘෂ්ණාව හොඳයි. කාම තෘෂ්ණාවට වැඩිය භව විභව කියන තෘෂ්ණාවට වැඩිය. බලවත් තෘෂ්ණාවකින් තමයි ඉන්නේ. නිවන පිළිබඳ බලවත් තෘෂ්ණාවකින් ඒ තෘෂ්ණාවේ තියෙන නිසාම එයා හරියට දැකලනවා දැකලුවට මේ දැකලුවට ගමනේ බොහොම අඩුයි. නමුත් මේක යනකොට යනකොට යනකොට යනකොට නිවන කියලා තෘෂ්ණාව නැතිලා ටිකෙන් ටික ටිකෙන් ටික නැති වෙනවා කියන්නේ බෑ තුනී වෙනවා. තුනී වෙන තුනී වෙන තමයි දැනන්නේ. අර වැඩි පිළිවෙල පටන් ගන්නවා. යෝගාවචරයක් වෙන්නේ දානවා. ඊට පස්සේ මේක ඉතින් ලැබුණත් එකයි නොලැබුණත් එකයි මේ තියෙන කියලා එතනින් හිතින් පස්සේ දැනගන්න ඇත්තටම හොඳයි. පැවැත්ම තමයි දැනන සම්මත ඒක ඒක මේ කියන්නේ ඒ ටික තමයි අපේ අටුවාවේදී ওই පැත්ත ගිලිහිලා තියෙනවා. ওই පැත්ත ගිලිහිලා අපි කච්චනීය සූත්‍රයේදී ඒ වගේ තැන්වලදී සරුවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා නිවන පිළිබඳව තෘෂ්ණාව නැත්තම් තෘෂ්ණාවෙන් අල්ලන නිවන කියන પરමාර්ථයත් පරිණාමයටපත් වෙනවා එන්නේ සිවුම් වෙනවා. ඒක නිසා අපි බලාන යන දේ වෙන ඕනම විශේෂයක් අපි කරන්නේ බලාන යන දේට ලං වෙන්න හදනවා. ඒක ස්ථිර කරගෙන. බුදුරජාණන් දිනනවා ඒකත් වෙනස් වෙනවා. එතකොට අපි යනවද එනවද දිනු වෙනවද නැද්ද මේ මොකද වෙන්නේ කියලා ඒ මනසයා හරි අන්දමන්ද භාවයට යනවා ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි වටපිට කට්ටිය ඕන ප්‍රතිපදාවක් ඕනේ අන්තිමට එතෙන් කියලා බලන්නට ඒක නැහැ නිවන කියලා දෙයක් තියෙන තාක්කල් නිවන නෙවෙයි ඒ නිසා නිවන කියන પરමාර්ථයේ වෙනස් වෙන නැත්නම් પરමාර්ථයත් වෙනස් වෙන එකම ප්‍රතිපදාව තමයි නෛර්යානික ප්‍රතිපදාව අනිත් සියල්ලකම પરමාර්ථය ස්ථිරයි මෙතන සිට එතෙන්ට යෑමක් තියෙනවා මේක නෑ ඒක ඒක මේ පරිණාමයකටපත් වෙනවා විපරිණාමයකටපත් වෙනවා රූපාන්තරයකටපත් වෙනවා ඒක තමයි අපිට බලන්න බැරිදී. අපි මේ එල්ල කරපු දේ විනාශ වෙනවා. කැඩි කැඩි යනකොට ඉතින් අපි හිතනවා අපි ආයෝජනය කරලා තියෙන හරි තැනකට දැන් හරියට මේ කඩාන වැටෙන බැංකුව සල්ලි දාන්න. ඔය බැංකුවත් හරි කියලා සල්ලිත් හම්බ වෙයි කියලා වගේ. කඩාන වැටෙන දෙයක් වගේ. ඉතින් මුලදී නිවන පේන්නේ ස්ථිරසාර එකක් විදියට. පහුවෙනකොට පහුවෙන තමයි ඒක ඔය සබ්බා මූල සබ්බදම මූලපටියයි සූත්‍රයේදී බුදුන්සේ පෙන්වනවා පෘ탁ජනයා අන්ධ පෘ탁ජනයා නිවන දකින්න හැටි. කල්යාණ පෘ탁ජනයා සීක පුද්ගලයා රහතන් වහන්සේ යන්න යන්න යන්න යන්න නිවන පිළිබඳව අදහසත් පරිණාමයටපත් වෙනවා. ඒක හරි අමාරුයි මේ ඔය රචනයකට අතුල් කරන්න. සංඥාව සංඥාවේ පරිණාමයක් ඇති වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයා මේ සංඥාව කියන එක මිරිඟුවක්, හුලඟක්, මායාවක් බව දැනගන්නේ. දැනගන්නකොට ඇත්තටම මේ මිනිසයා මේ විනාශ වෙන්න ලෑස්ති එහෙම නැත්නම් රැඩිකල් වාදී වෙලා මුලදී බැහැ ගන්නකොට ඇත්තටම දන් දෙන කෙනාට වැඩි සිල්වන්ත වෙනකොට අපේ රැඩිකල් ගතිය අඩු වෙලා අපි සම්ප්‍රදාන කෝල වෙනවා. අපි අඳිනවා. සීලේ ඉඳලා සමාධියට යනකොටත් අඳිනවා. විපස්සනාවේදී තමයි මේ ඇඳලා නේද ඉන්නේ. තාමත් රඟපෑමක් නේද කියලා තේරෙන්නේ විපස්සනා නිසා හුඟ දෙනෙක් විපස්සනාට කැමති නැහැ. ඒ දාන සීල භාවනා සමාධි භාවනාවට හරි කැමති මොකක් හරි හම්බ වෙනවනේ. තණ්හාවක් වශයෙන් මානයක් වශයෙන් ditthියක් වශයෙන්. විපස්සනා ගියar පස්සේ දාණයෙන් හම්බෙන තණ්හාව සීලෙන් හම්බෙන තණ්හාව, සමාධියෙන් හම්බෙන තණ්හාව දැකලා ලැජ්ජ හිතපත් වෙනවා. යකෝ තාමත් තාමත් කුණුනේ තණ්හාවනේ තියෙන එක. නමුත් ඒ තණ්හාව එන්නේ එන්නේ එන්නේ assume වෙන එක. දාහණයෙන් එන තණ්හාවට වැඩිය assume තණ්හාවක් සීලේදී හම්බ වෙනවා. සීලයට වැඩිය assume නිකන්ති තණ්හාවක් ප්‍රඥාවේදී හම්බ වෙනවා. විපස්සනාට යනකොට ඒ තණ්හාව assume වෙලා නිකන් නියපොත්තේ කරන්න පුළුවන් තරමට කැඩලා තියෙනවා. නමුත් ඒක සමහරකට පේන්නේ ઈચ્છා බංගත්වයක් වගේ. මලක තිබුණු මාව මගේ தત્ත්වේ එහෙම නැත්නම් මගේ තිබුණ අනන්‍යතාවය එහෙම නැත්නම් මම කියලා ලෝකෙ පිළිගත්ත ගතිය එන්නේ එන්නේ දියාරු වෙලා යනවා වගේ පේනවා. මම නිකන් තවත් තවත් අනික් අතටද තවත් කෙනෙක් බවට පත් වෙන මෙසකර කැපී පෙනෙන ගතිය නැති වෙනකොට නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ කුමර කුමරි සැපයිතු හිටපු කෙනාට භාවනාවේ දියුණුව පේන්නේ පරාජයක් වගේ. භාවනා දියුණුව පේන්නේ මම නිකමෙක් වෙනවා වගේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව පෙර දැක්ම ඒ පිළිබඳව මේ අහලා තියෙන ගතිය හරිය වැදගත් වෙනවා. අහුවටත් වැඩි එවැනි පිරිසක් අතර ඉන්නකොටයි නිහතමානිකම එන්නේ. එහෙම නැත්නම් භාවනාවෙන් පවා අංගෙන වෙලාවල් ඒ හේතුව මේ දැඩි කරල්ලා ගැනීම. ඒ පෙරදක්ම නැති නිසාම නේද ඒ කියන්නේ ඔබ දුකක් දැකලා කියන්නේ ධර්මයෙන් අහලා මේ හේතුව නැති කරලා හේතුව නැති කිරීමෙන්මයි මේ නිවනක් ලැබෙන්නේ නැත්නම් දුකලවම් කරන්න යන්නේ කියන අදහස නැතුව නිවනක් හොයාගෙන හරි භාවනාව කියලා එකක් කරන්න හරි යන්නේ මේක නිසා නේද ඒක ඒක තමයි යෝ ගාක් කාලට අද දෙතුන් දෙනෙක් බණ කියනවා භාවනා කරන්න ඕනේ මගේ බණ අහන්න බණ ආපුවා නිවන් දකින්න භාවනා කරන්න ඕනේ මේක දැකලා නේද නෑ කොයි එකද ඉස්සර වෙන්න ඕනේ කියන්නේ දර්ශනය දැකලා භාවනා කරනවද භාවනා තුලින් දර්ශනේ පහත වෙනවද කියන දෙකම ඉඩ තියෙනවා දර්ශනේ දැකලා භාවනා කරන එකට මේ මේ ප්‍රඥානුසාරී කියනවා. භාවනාවෙන් මේක දකින්නකට සද්ධානුසාරී කියනවා. ඒ කියන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට මම මේ කරන්න හදන වැඩේ මෙහෙම එකක් කියලා පස්සේ මතක් වෙන ඉස්සලා භාවනා කරන සද්ධාවෙන්. නමුත් සමහර වෙනවා ප්‍රඥාවෙන් මේක තේරුම් ගන්න මේ කරන හැම දෙයකම කරන්නේ අනා ගන්නවා, පටලවා ගන්නවා. ඒ නිසා මම පෙර දක්මක් ඉස්සලා ඇති කරනවා බුදුහාම ගෙවම් කරන ක්‍රමයක් තියෙන. මේකට තියෙන එකම ක්‍රමය භාවනා කියලා භාවනාවට බහිනවා. එහෙම බැස්සටත් 100% ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙන්නේ නැහැ. මගේදීත් නැවත නැවතත් මේක උරගක බලන්න වෙනවා. ඒ නිසා පටන් ගන්න ක්‍රමයේ හැටියට සද්ධානුසාරී පඤ්ඤානුසාරී මොකද්ද වෙනවා මට තියෙන එකට. කාය සක්කේ කියලා චරිත තුන හතරක් තියෙනවා. ඉතින් ඒකෙදී මේ ਸਰවඥාන්සර කෝකටත් අයිලක් හදලා තියෙනවා. කොයි කෙනාට පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක දන්නේ නැති කෙනෙකුට භාවනා කරන්න බෑ කියලා කතාවක් නැහැ. මොකද ඔය මේ මිලින්ද පඤ්ඤායකේ ඉන්න ඒ නාගසේන රජුරන්ගේ නාගසේන හාමුදුරන්ගෙන් අහනවා ඒ මිලිඳු රජුරන් අන්තිමට බාර අරගෙන පරාදේ ඔබ වහන්සේන මෙච්චර විචක්ෂණ බුද්ධියක් පහළ වුණේ මේකට දැනගෙන කටයුතු කරපින්දද කියලා. සත්‍ය කියනවා මම පැවිදි වෙනකොට මොනවක්වත් දන්නේ අම්මා කියලා පන්තල දුන්නා. ආහඳුර මට අතු ගාපන් කිව්වා. අතු ගාවට පස්සේ මට කිව්වා පැවිදි කරනවායි කියලා එකක් කරනවා පොතක් කියෙව්වා. පොතක් කරද්දී උපසම්පදාවෙන් කිව්වා මිල්ලෝ හතරක් මන් දන්නේ. පස්සේ තමයි මම දැනගත්තේ මේ භාවනා කරන්න මේ කරන්නේ නිවන් දකින්නයි කරන්නේ කියලා. ඒ ඒ නිවනට යනකොට හම්බෙච්ච දැනුම මිසක මම මේක හොයන ගිය කෙනෙක් නෙවෙයි. පණ ගන්න වෙලාවදී මගේ මේ පෙරදක්මක් තිබුණේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ඒ අනිශ්චිත භාවය නිසා අපිට වෙන අධහන කෙනෙකුට නිග්‍රහ කරන්න බෑ. එච්චරයි ගන්න තියෙන එකම දේ. තව කෙනෙක් පණ එපා කියාගෙන මිත්‍යා දෘෂ්ටියක් ඇදහුවත් අපි ඒ පුද්ගලට ගරු කරන්න ඕනේ. එයා කරන්නේ විශේෂයෙන්ම එක් කියනකොට මට මතක් වෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වඥාන්සේ දිෂ්ටි 60 64ක් පෙන්නනවා. 62ක් නේ. 62ක් පෙන්නගෙන හැම දෘෂ්ටියක්ම පදනමක් සහිතයි කියන්නේ. මේ ඒ දෘෂ්ටියට ඇවිල්ලා තියෙන මේ ස්පර්ශය. මේ ස්පර්ශය භාවනා නොකරන නේ හොඳට සමාධියක් තිබිලා පටවගෙන. දෘෂ්ටි 49ක්ම හැදෙන්නේ ධ්‍යාන භාවනා කරපු අයට. ධ්‍යාන භාවනා නොකරපු අයට දිට්ඨි ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ඊටු 13ම ප්‍රඥාවන්තයන්. ඒ නිසා දිට්ඨි ප්‍රශ්නේ ඉන්නේ හොඳට සද්දා සමාධිය ප්‍රඥාවේ තියෙන අයට. ඒ දිහා පාන් ගන්න ඕවර් ටයිම් වැඩ කරන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දිට්ඨිය වුණත් වැරද්දක් වුණාට ඒකත් නම්බුකාර එකක්. ඒකට තියෙනවා තතපි පස්සපච්චා. ditthi හොඳට විසඳලා මේකත් මහණෙනි ස්පර්ශයක් ඇතුව ඇවිල්ලා තියෙන හම්බෙන් ආපේ ගන්න නෙවෙයි. බුදුහාමුදුරෝ ඒක ගරු කරනවා. මේ මනුස්සයා මේ ධ්‍යාන භාවනා කරලා පුබ්බේ නිවාසානුස්සතිය පටලවා ගන්න. දිබ්බ චක්කු පටලවා ගන්න. එතකොට මේ ditthියට එනවා. හැබැයි දිබ්බ මේ භාවනා කරලා අභිඥා ලැබනවා කියන එක පොඩි දෙයක් නෙවෙයි. ඉතින් සා කිසිම කෙනෙකුට අපේ ධම්මනිසන්ති හාමුදුරුවෝ ඉන්නකොට කිව්වේ පිස්සු සනීප කරන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ හැම පිස්සෙක්ම මොකක් හරි ක්‍රමයක කියලා බැබිනිච්ච මිනිහෙක්. ඌට රෙස්පෙක්ට් කරනවා අපිට තියෙන දෛත්‍යවාසීන් ඌ බැලුවොත් අපි පිටිහා කැතෝට පිස්සු කියලා. පිසට පේන්නේ ලෝකෙටම පිස්සු කියලා. එදාට තමයි හරියට පිස්ස අඳුරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පිස්සුවක් හැදෙනකොට ඒ හොඳට හොයලා බැලුවොත් ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ වගේ කියන්නේ. මේ මනස එතෙන්ටපත් උනාට මුළු ලෝකෙම වා කියන්න ඕනේ නැත්තම් මිනිහ හදාගත්ත එක නෙවෙයි ඒ ලෝකෙන් දීපු එක. මේ කායන වශනාව මේ කියන්නේ පැහැදිලි කරන විශේෂ කරගන්න ඕනේ නිසා කායන වශනාව කියන කොටසේ මහජනපත් සූත්‍රයේ භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14 දිහා බලනවාම සන්නහස ඒකේ නවයක් පරමාර්ථ ජීවත්තික කියන්නේ නවයේ අපිට වර්තමානයේ සාමාන්‍ය ඉතමදාලේ ඉන්නේ. ඊට පස්සේ ඉතුරු තියෙන භාවනා ක්‍රම පහක්. දිහා බලුවම අපි මුලින්ම සතර සන්නහසට පළවෙනිම ආනාපානිය යනවා කියලා දේශනා කරලා ඊට පස්සේ කියන මොනවරන් ඉක්කේ කියලා මෙතන කරන්නේ කියලා තවත් වෙනත් භාවනාවක් තමයි කියන්නේ කියලා ඊළඟ පටන් ගන්නවා. ඊළඟ පටන් ගන්නවා. එහෙම අනිත් හතර කියනකොට අර ආනාපාන හැ පිම්බීම කිරීම හැ කරන පුද්ගලයා සමහරට හිතනවා මම දැන් කරන්නේ පිම්බීම කිරීම. එහෙම නැත්නම් ආනාපාන ඉනිස් මට ඉතුරු භාවනාවක් කියන්නේ කියන්නේ මට ඉතර වගකීමක් නෑ මට මට වචාරින් නෑ කියලා අතරම් ගන්න නමුත් අර හොඳට ඒක අර්ථ දක්වලා හොඳට කියවගෙන යනකොට පේනවා ඒ අති ඇඟිලි පහවදී මේ පහම නැත්තම් මේ පරිමෙම කියන බාලපාණි මතක වෙන්නේ ඉන්නේ ඊළඟට කියනවා ආලෝක තීව්‍රයකදී කියලා ඒ දිවස් බැලීම් පස්පස් කියලා විරෝධයක් කියන්නේ ඊට පස්සේ කියනවා දිගට යන පස්පස් යන ව්‍යාකාරයට මේ සක්මන් කිරීම ඊට පස්සේ සිටින්නේ ඉන්නේ ඉන්නේ ඉරියව්වෙන් හිටින්නේ මෙහෙම කියනවා සිටගෙන ඉන්නවා වාඩි වෙනවා වාඩි වෙනවා ඊට පස්සේ කියනවා ධාතු වශයෙන් බලනවා කියලා. මේ පහම සන්නංශය ඇත්තටම අර ඇති ඇඟිලි පහ වගේ මම දකින්නේ මේ පහම යම්කි යෝගාවචරේ කරන්නේ නැත්තම් එයා පූර්ණ කාලීන යෝගාවචරේ පිළින්නේ ආරව. හරියන් කියන සක්මනේ වාරලේ කියන්නේ. ඒ වාරලේ කාලය තුල එයා එයාතර ප්‍රමාණය සැදී ගියා ඊට පස්සේ අර ඉතුරු භාවනා ක්‍රම තුන කරන්නේ නැති නිසා එයාට අර එක පැත්තකින් අර මේ පූර්ණකාලී යෝගාවචරයේ විදිහට කැපිලා ඉන්න කාලේ පූර්ණකාලී යෝගාවචරයක් වෙන්න එක. අනිත් එක ඒ ඒ යෝගාවචර ජීවිතයෙන් ගන්න අර විවේක සුඛය කියන යතරම පරියන්ති ඉන්න වෙලාවේ භාවනාව කරන වෙලාවේ ලැබෙන විවේකයට වඩා මේ විවේකේ අනුකරණය නෙවෙයි විවේක තමයි. ඒ විවේක නම් තර ඔය හොඳට ඔය අනිත් කාරණා තුන කරනකොට මේ විවේකයේ තියෙන වටිනාකම වෙනස. නිසා මම කියන්නේ මම දැකින්නේ මම මම අහන්නේ ඇත්තට මෙන්න මේ කාරණා පහම මේ මේ භාවනා ක්‍රම පහම අපි අනුගමනය කරනවා නම් නිර්සාරණයට ඇත්තම අපි මේ ගමන අපිට පහ කියලා එකක් අනිත් එක අපි පූර්ණ කාලීන යෝජාවචරය කියලා කියන්න පුළුවන් එහෙම කරලා එහෙම නැත්නම් අපිට අර අතිරින් පතර කෙලෙස් ඒ කියන්නේ දෙකෙන් දකින දකින ලාලේ අර විශේෂයෙන් ප්‍රශ්න පැහැදිලි කියලා මේ මෙල්බන් වලට ප්‍රශ්නේ ඇහෙනවද නැත්නම් මේ මගේ කටහඬ විතරද ඇහෙන්නේ? සනදේක පැහැදිලි නැහැ ගොඩක් වෙලාවට. ළඟට වෙලා කතා කරනවා නම් හොඳයි. ඇලි ගලි වාසේ තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ මේකයි ඒකෙදි කතා කරන්නේ අපි බොහෝ විට මේ ඈ අපි බොහෝ විට මේ රිට්‍රීට් එක කරනකොට ඒ රිට්‍රීට් එකට භාවනා ක්‍රමයක් අඳුරලා දෙනවා ස්ටෑන්ඩඩ් එකක්. සක්මන් ක්‍රමයක් සහ එහෙම නැත්නම් අපිට කරන්න බෑනේ පිළිස ගොනු කරගන්න එපායි. අපි යම් කිසි දෙයක් වැඩමුළුවක් කරනකොට වැඩමුළුවට අර්ථකථනයක් දෙනවා. ඒ අර්ථකථනය අපි කියනවා අපේ භාවනා ක්‍රමය ආනාපානේ සක්මන් භාවනා සහ ඉදින්දා වැඩ කියලා. නමුත් ආනාපානේ සම්පූර්ණ කරනකොට අනිත් ඒවා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා. ඒක කිසිම මේ එකකින් බහගත්තට පස්සේ බැහැලා සම්පූර්ණක පතුරලා යනවා. බහිනකොට තව කෙනෙක් බහින්නේ සක්මන හරහා, තව කෙනෙක් බහින්නේ ධාතු මනසිකාරය හරහා, තව කෙනෙක් බහින්නේ ඉරියාපත හරහා, සම්පජඤ්ඤ හරහා. මේ කියන්නේ මැනිකක මුණත් පහක් තියෙනවා. කොයි මොනතෙන් බැලුවත් මැනික තමයි බලන්නේ. කොයි එකෙන් ඇතුළට ගියත් එකම મંદિરේ. ඒ නිසා ගිහිල්ලා ආනාපාන දැක්කයි කියලා හිතන්න එපා. 11 ආකාරයෙන්ම දකින්නට අනිත් ටික දැකලා තියෙනවා. අපි පළවෙනි මුණත ආනපානෙත් මුණත් 11ක් තියෙනවා. ආනපාන කියන මේ මැණිකේ ඒ පැත්තෙන් ඇතුළට පස්සේ ඒ මුණත් 11 තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඕනේ. කවදාකවත් හිතන්න එපා මම දැන් ආනපානෙ ඇති කියලා. ආනපානෙ දිගින් දිගට කරන්න යනකොට ඉන්න දක්මන් කරන්නත් වෙනවා. මිනිස්සුත් එක්ක හම්බ වෙනකොට කහිනකොට භාවනා කරන්නත් වෙනවා. සද්ද ඇහෙනකොට භාවනා කරන්නත් වෙනවා. හිතවිනකොට භාවනා කරන්නත් වෙනවා. උණුසුම සිසිල් ගතිය අතර භාවනා කරන. එතකොට අනිත් ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒක නිසා පිවිසුම් මාර්ග පහක් තිබුණාට එකම මන්දිරේ ඒක නිසා එකයි ගන්න තියෙන්නේ මම දැන් ආනපන දන්නවා කියලා අඳහර පාන්න යන්න එපා. තාම මම ආධුනිකයි මම අද උපදිච්ච ළමයෙක් කියලා වැඩ කරගෙන යනවනම් හැමදාම ආනපනට බාධාවක් වෙනවයි කියලා කියන්නේ ආනපන වෙන පැතිකඩක්. ඉතින් එහෙම වෙන පැතිකඩක් බලන්න ඕන නම් එනේන බාධාවල සාතර වෙන්නේ. එදිරි පිරෙනවා. එදිරි පූර්ණ කාණ භාවනාවට එක් වෙනවා. ඉතින් ඒ නිසා මේ පටන් ගන්නකොටම පහෙන් පටන් ගන්න කිව්වොත් දෙම වෙන්නේ නැහැ වැඩි. ඒ වගේම පටන් ගන්නකොට මේක එකන ආධ්‍යාස බල බල ඉන්න බෑ. අපි පොදුවේ දෙනවා තේමාවක්. දීලා මූලික කට්ටිය ඒකෙන් වැඩ කරගෙන යද්දී හැලෙන කට්ටිය ඉන්නෝනේ වෙන් වෙන් වශයෙන් අරගෙන මොකද දාන පණ හරියන්නේ නැහැ. දාන පිම්බීම හැකිලිම කරන්න. ආයෙම නැත්තම් ධාතු මනසිකාර කරන්න. එහෙම නැත්තම් මේ සමත භාවනා හරහා ගිල්ල යන්නේ. ඒගොල්ලෝ drop outs වලට ගන්න. ඒගොල්ලෝ කියන්නේ මූලික තේමාවෙන් පිට එක එකන අවුලන්න ඕනේ. ඒක ඒක ලෙවල් අර ඒ අන්තිමට ඒගොල්ලොත් ඇවිල්ලා සමහරට පස්සේ ආනාපානට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකෙදී මේ දේශනා විලාස කියලා ක්‍රමයක් තියෙනවා. දේශනා විලාස කියන්නේ එක එකනට ගැළපෙන විදිහට කරන්න. මොකද ਸਰුවඥයි කියන වචනේ තියෙන්නේ බුදුජාන් වහන්සේගේ කොතනින් පටන් අරගත්තත් අන්තිමට කරපාන කරපාන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඊට ඉන්නේ කියලා කරපාන කියලා බලනකොට ඔක්කොම එක තැන තමයි අම්බරාගෙනම යනවා යහපීතන කිසිම හැකියාවක් මේකට ආර්ථික විද්‍යාව උගන්වනවා මේ මම හරියට බැලුවා ඒක හොයන්න return to scale කියලා එකක්. නැත්තම් මේ scale effect. එහෙම නැත්නම් තවත් වචනයක් දානවා මේ economics of scale කියලා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව අපිට අපිට ආර්ථික විද්‍යාව උගන්වන්නේ විශ්වවිද්‍යාල ගියාට පස්සේ එක එක එක අවුරුද්දයි. අපි මුලින් ආර්ථික විද්‍යාව නැහැ. ඒකදී කියනවා ක්‍රිකට් පිච් එකක් වගේ ක්‍රිකට් පිච් එක කෙනෙක් ක්‍රිකට් ගහන ගන්න එකේ උඩ කොච්චර පොර දැම්මත් කොච්චර වතුර දුන්නත් කොච්චර ඉරේලිය දුන්නත් මුළු ලෝකෙට ආහාර වවන්න බෑ. ඒකේ සීමාකාරී මත්ත කරනවා ඉන් එහාට ගියාට පස්සේ යොදන යොදන පොර විස වෙනවා. ඒ නිසා ඊට පස්සේ ක්‍රිකට් පිච් එක වෙනස් කරලා ලොකු කරන්න ඕනේ. ඉඩම ලොක් කරන්න ඕනේ, පොර උරුම් කරන්න ඕනේ. ඒ නිසා ස්කේල් එක වෙනස් කරන්න ඕනේ. වරින් වර වරින් වර කම්පැනි දිය කරලා ආය හදන්න ඕනේ. හදනකොට අලුත් ෆ්‍රේම් එකක්. ඉතින් මේ නිසා වරින් වර වරින් වල ආර්ථික විශේෂඥවරු දාන අන්තික පිරිවැයට ආන්තික MR CR මොකද කියන්නේ ආන්තික පිරිවැය සහ මොකද කියන්නේ ඒක අනිත් ඒවා ලාභයට මොකද කියන්නේ ආයෝජනය marginal revenue and marginal profit ආන්තික පිරිවැයයි marginal return marginal investment cost MC ඒකේ සිංහල වචන දෙක ඔය දෙක සමබර වුණාට පස්සේ ඉතින් පාඩුවට දුවන්නේ. මේ විපස්සනා විතර කවදාකවත් ස්කේල් ඉෆෙක්ට් එක නැහැ. ඉතින් එනකොට නිකම්ම රීෂෆල් කරලා දෙනවා. අනිත් හැම තීරයකම තියෙනවා මට්ටමල ගියට පස්සේ හිර වෙනවා. සිස්ටම් එක හිර කරනවා අපිව. ඊට පස්සේ සිස්ටම් එක කඩලා අලුතෙන් හදන්න ඕනේ. ආර්ථිකයේදී යුද්ධයක් අත්‍යවශ්‍යයි. අපේ කැපිටලිස්ට් සිස්ටම් එකට යුද්ධය අත්‍යවශ්‍යයි. නැත්නම් දිනු කරන්න බෑ. අභිහිතනාමේ සාන්ත සාමකාමී ලෝකයක්. මතක තියාගන්න ආර්ථික දියුණුවට වැද්දගත්ත දේ යුද්ධේ. හොඳම නිදර්ශන තමයි ජපානයේ මට්ටම් කරා. මට්ටම් කරලා පස්සේ යෝගේ පළවෙනි ආර්ථික බාඩපත් වුණා. අපිත් ඉතිහාසයේ මට්ටම් වුණා. මට්ටම් වුණාට පස්සේ අපි නැගී හිටියා. අපි හිතනවා මේ මට්ටම් කරමනසේ හතුරා නැගී හිටපු එක නම් මිතුරයි කියලා. මේ දෙක ඒකයි. බුද්ධ ආගමේ විතරක් එහෙම නාස්තියක් අවශ්‍ය කරන්නේත් නැහැ ඕනෙත් නැහැ. ඒක විසින්ම මේ අපේ પરමාත්‍යත් මේ පරිණාමයටපත් කරන අතර මේ අගය ආඩම්බරය කරන අපේ මූලස්ථානයේ මමයත් සම්පූර්ණ අලුත් කරනවා. ඒ නිසා ස්කේල් ඉෆෙක්ට් එකක් නෑ. බුද්ධ ධර්මයේ විතරක් නෑ විපස්සනා වෙන්නේ. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ අදාහගත්තට පස්සේ යන්න පුළුවන්. ආයේ මගදී බෝඩ් මීටින් තියලා ව්‍යවස්ථා වෙනස් කරගෙන ඒ මොකක් කරන්න ඕනේ ඒක බුදුහාමුදුරුවෝ සම්පූර්ණ මේ මේ සර්වඥතා ඥාණයෙන් හදලා දීලා තියෙනවා. ඔබ කොන අල්ලගනි උඹත් අඹරනවා. પરමාර්ථයත් අඹරනවා. කෙලෙසුත් අඹරනවා. අරගෙනම අනිකක් තියෙනවා. ඉතින් මේ ළඟදිත් ඔය මේ ආර්ථික විද්‍යාවක් කෙනෙක් මම කිව්වා මට ඔය ටර්ම්ස් වල තේරුම අල්ලලා දෙන්නයි කියලා. ඒ අල්ලලා දෙනකොට මට ඔය මේ යුනිවර්සිටි එකේ ඉඳද්දිම මට මතක් වුණේ මේ ස්කේල් ඉෆෙක්ට් එක කියන එක. අපි යම් කිසි දෙයක් පරමාර්ථ කරන යනවා ඒකට ළඟා වෙච්ච ගමන් ඒක අපිට සීමා සාධ්‍ය සාධි සාධකයක් බවට පත් වෙනවා. මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට පස්සේ දොස්තර වුණාට පස්සේ ජීවිතේ ඩල්. ඉවරයිනේ දැන් ඉතින් ඒක ඉවරයි ආයෙ ඉස්සරහට යන්න බෑ. එහෙනම් දැන් MD වෙන්න ඕන. ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න ඕන. ඒ ඒ කඩාගත්තේ නැත්නම් දොස්තර ගමේ හිර වෙනවා අපි. දොස්තර වෙනවා. ඊට පස්සේ දොස්තර වෙන්න පටන් ගන්නවා. නිසා අපි නිතරම මේ પરමාර්ථයට ගිය ගමන් ඒක බිම දාලා පාගල පොඩි කරලා ඊගායකට යන්න ඕනේ. මේක හරිම නාස්තික හරිම කැපිටලිස්ටි සිස්ටම් එකක්. මේ විපස්සනාදී විතරක් ඒක අපේ වගකීමක් නෑ ඒක සරුවඥාන්සේ වගකීමට කියලා තන උන්වහන්සේ වලිගේ කොන අල්ලගනි අල්ලගත්තට පස්සේ උඹ නිවන් දැකලා තමයි නතර වෙන්නේ මෙන්න මේ ගුණයට තමයි ඕපනායික ගුණය කියලා කියන්නේ බුදුරජාණන්සේ මේකේ බලයක් පිටවලා තිනවා ඕපනායනීය කරනවා මේකේ මේකට යනවා මේකේ මේකට යනවා මේකේ මේකට යනවා මේකට යනවා කරකෝ කරකෝ කරකෝ කරකෝ බලනකොට ඒ ඩයලෙක්ටික් මෙටිලිසම් එකේ පෙන්ලා දෙනවා මේ මේ කොතනකින් හරි සද්දායෙන් හරි ප්‍රඥාවෙන් හරි වීර්යයෙන් හරි මොකෙන් හරි පටන් ගත්තට පස්සේ ඌ ජේසුලියට අල්ල ගන්න. කරකොල කරකොල කරකොල කරකොල අරගෙන මේනවා. මෙන්න උපනායන ගතිය තුල නැත්තම් මේ වෙන දෙයට ඉඩ තබාගෙන නමුත් අපේ ප්‍රතිපත්ති රකින්නවා කියන එක හරීම හරස් වෙන දෙයක්. මේ නිසා කියනවා යෝගාවචරය වතුර වගේ වෙන්න ඕනේ කියලා. ඌ දාන ඕනේ භාජනයක හැඩය ගන්න ඕනේ. මතු පිට හැමදාම ලෙවල් වෙන්න ඕනේ. අඩියටම යන්න ඕනේ. වතුර කවදාකවත් නෑ දැම්මට පස්සේ ඒක ඒ ලකුණු තුනක් තියෙනවා. තීපු තන අඩියටම ඵලයක්. ඊට පස්සේ කාටවත් නැගිටපයකෝ කියන්න බෑනේ. අඩියනේ ඉන්නේ. හැබැයි මතු පිළ හැමදාම සාධාරණයි. හැබැයි වාදනේ දින එකේ හැඩය ගන්නවා මිසක වවුලයි ගෙදෙට ගිහලා පුතු ඉල්ලන්න යන්නේ නෑ. වවුලයි ගෙදෙට කියන්නේ එලිලා තමයි ඉන්නේ. දෙන්නේ මොනව කරන්නේ? ගියා නම් එලිලා හිටපන්. මෙන්න මේ ලකුණු තුන නිසා ඔය ඉෆෙක්ට් ස්කේල් ඉෆෙක්ට් එක නැති නිසා ඇත්තටම කෙනාන ප්‍රතිපදාවට බහැපු දවසේ නිවනේ ලකුණු පේන්න පටන් නිවන අත්දකින්න. එනද නිවන කියලා මොකද්ද හතරස එකක් හිතාගෙන යනවා නම් තාම උපනායන ගතිය තේරුම් අරගෙනත් නැහැ. නිහතමානිකමත් නැහැ. අපි මේ ඉල්ලුම සැපීමේ නීතියකට යට වෙලා තියෙනවා. මම මෙච්චර බාහනා කරා කෝ. මට පළවෙනි ධ්‍යානෙ දීපක්. මට දෙවෙනි ධ්‍යානෙ දීපන් කියලා ඉල්ලන්නේ කවුද එක්කද? ඉතින් ඒ නිසා මේ මේ සාරයේ සාරයේ වශයෙන් අසාරයේ අසාර වශයෙන් දකින්නකොටම එමන්සේ නිවනේ සුන්දරත්වය තාම පලාතට කිට්ටු කරලා නැහැ. එහෙනම් එයා තුලින් ඒ ගඳ එන්න පටන් ගන්නවා. ඒ සුවඳ එන්න පටන් ගන්නවා. කිසිම තැනක මම දකින්නේ මේ පුද්ගලයා තුල චෝදනා නැහැ. අනුන්ගේ වැරද්දක් දකින්නේ නැහැ. දකින්න බෑ. අනිකම මට අයිතිවාසිකම් ඉල්ල හටනක් නැහැ. යෝගාවචරය තුල කවදාකවත් වෙන්න බෑ. අයිතිවාසිකම් ඉල්ල හටනක්. මට මේ දේ ලැබිය යුතුයි කියලා කියනවනම් ඒ කියන්නේ පැහැදිලිවම ඒ මනස මාන්නයක් ඇති කරගන්නවා. තණ්හාවක් ඇති කරන තියෙනවා. ඒ වගේම ditthියක් ඇති කරන තියෙනවා. මට මේක විය යුතුයි. ඒක කඩන්ඩ ඒක සංඥා මට්ටමින් આવොත් නම් බුදුහාමර කියනවා බුදුහාමර කොන්ත්‍රාත් එක බාර ගන්නවා. චිත්ත මට්ටමට ගියොත්, ditthි මට්ටමට ගියොත් බුදුහාමර බලන්නෙත් නෑ කොන්ත්‍රාත් එක. කඩන්න බෑ. මේ මනසේ කවදාද තේරුම් ගන්න මම්මයි මේ හිර වෙලා තියෙන්නේ. මට බැරිද එන ඕන දෙයකට හැඩ ගැහෙන්න. එන ඕන දෙයකට හැඩ ගැහිම භික්ෂුත්වේ සහ යෝගාචරකම අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒක ඔය බාලදක්ෂ ව්‍යාපාරේ බේන් පවල් සාමිතුමා කියප එක තමයි. be prepared. එන ඕනම දෙයකට හැඩ ගහන්න බැරි නම් ඒක දුර්ලභමක් මිසක කවදාකවත් කෙනෙකුගේ තියෙන හැකියාවක් නෙවෙයි. ඒ නිසා මේ යෝග ජීවිතයේදී අපි ආනාපාන විතරක් කරගෙන ගියත් කවදාකවත් හිතන්න නරකයි මම නම් දැන් ආනාපානෙ දන්නවා කියලා. ධාතු මනසිකාරය කියන එක කරා හිතන් තියෙනවා අර ආනාපාන විතරයි දන්නේ මම නම් ධාතු මනසිකාරය දන්නවා කියලා කිසිම තැනක කාටවත් එහෙම විභූෂණ පාණ්ඩ අඬහැර පාණ්ඩ මම දන්නවා කියන ප්‍රකාශයේ කටින් ගිලිහෙන්න ගියේ ගමන්ම අසුචි. ගියේ මම ගන්ධස්ථානයි. ඒ නිසා යෝගාවචරය කියන මනුස්සයා ඉන්න ඕනේ yes sir කියන බයි බෝයි කියන සිරිබිරිස් ලෙවල් එකේ ඉන්න එකයි තියෙන්නේ. කොත්තන ගියත් නිකන් සිරිබිරිස් තමයි කිසි තැනක නරක ඇසියුම් කරන්නේ. ඇසියුම් කරපු ගමන් සද්ධර්මයේ අපි අපි කරා පැමිණෙන මාර්ගයේම ඇිරෙනවා. අපි අර ඕපනයික ගුණේ උපනාය ගුණ කියලා කියන්නේ ධර්මයේ විශ්ින් අපි උපනායනය කරනවානේ. අපිට ගුණ ලබා දෙනවා, යොමු ලබා දෙනවා. අන්න ඒකෙදී අපි ඒක අවුරගත්තොත් නෑ ඔබ තමුස කවුද මට උපදෙස් දෙන්න කියලා අපි කාට හරි කිව්වොත් බුදුහාමුදුරන්ට මුණට ගැහුවා වගේ තමයි. ඊගාව එන කෙනා බුදුහාමුදුර වෙන්න පුළුවන් කවුද දන්නේ. ඒකයි රාහුල කුමාරට බුදුහාමුදුරගේ හැමදාම වැලි මළුවේ අතු ගාලා වැලි මළුවේ වැලිය තවතක් උඩ දාලා අනේ මට මේ තරමට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මනුස්සයා කොහොමඩක්වත් වතුර වෙලා තියෙන්නේ. කොහොමඩක්වත් ගිය තැනක අඩියම තමයි හිටින්නේ. ඉතින් ඒක ඒ සෙන්සර් එක ඒ ඒ ඒ මිනිස්සුන්ට විතරක් මෙහෙම පරිසරයේ මොකක් වුණත් සංස්කෘතිය මොකක් වුණත් හැඩ ගැහෙන්න පුළුවන් ගතිය තිරසනාගෙන් තියෙන විශේෂ ලක්ෂණයක්. තිරසනාට කවදාක පරිසරය වෙනස් වුණත් ඉන්න බෑ. ඒ ආය විනාශ වෙනවා. මනුස්සයට විතරක් පුළුවන් ඒ චේජ් අපි බලන්න අපි මේ සීමිත ප්‍රදේශයක් අල්ලන්නේ ඒකට අයිතිවාසිකම් හටන් කරනවා. මට මේ ශප සීමාව ඕනේ. ඒක මගේ අයිතිවාසිකම නෑ. ඇත්තටම අයිතිවාසිකම නම් මුළු පරාසෙටම යන්න තියෙන අයිතිවාසිකම. සැපසීමාවට යන්න හදනවා කියලා කියන්නේ මිනිහා විහිීම තමන්ගේ දුර්වලකම. එහෙම නැත්නම් මම මට මේක විතරයි පුළුවන් අනිත් අංග වල බෑ කියලා කියනවා. ඒකට එහෙම කියන පිරිසක යෝගාවචරය බලනවා. හරි. ඔයාට කොන්න ඔයා ගන්න. මම බලනවා මට පුළුවන් ඉතුරු විකල්ප. බලන්න බලන්න බලන්න බලන්න අර මනසේ පුරුරු ගතිය එහෙම නැත්නම් ඒ විවිධාංගීකරණේ විචිත්‍ර බව වැඩෙනකොට තමයි සජීවි වෙන්නේ. අර සීමාට වැටෙන්න වැටෙන්න අපි මෙත්තයි වෙනවා. අපි ඒක වෙල්ලි හෙල්ලිච්ච ගමන් අපිට මේ නිකන් විතර කට්ට කඩලා ගියා වගේ වියටේ පොත්ත ගලවලා ගියා වගේ ඒකේ සජීවි ශක්තිය නැති වෙනවා. ඒ නිසා යෝගාවචරයක් වෙනවයි කියන එකම ලේසි නෑ. ඒක කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද දන්නේ වෙනකොට අපේ රුචිවලටිකම් පැත්තක තියලා ධර්මයේ ස්වභාවයට එහෙම නැත්නම් න්‍යාය ධර්මයට ඉඩ දීපු ගමන් පුදුම පුදුම විදිහට මේ තතතාවය එහෙම නැත්නම් ඒ කියන ඕපනයික ගතිය එහෙම නැත්නම් මේ <clears throat> යථාවාදී ගතිය මේ ලෝකේ තියෙනවා සම්පූර්ණ නිවනක් තියෙනවා පැහියෙක් වුණොත් තමයි ලබන්න බැරි අපි පැහියෙක් වෙන්න ගියොත් දන්නවයි කියලා හිතන්නේ කියලා කවදාකවත් කරන්න බෑ වෙන දෙයකට වෙන්න අරපුවාම ඒක තමයි තථාගත කියලා කියන්නේ ඒකට තමයි ටාවෝයිසම් කියලා ඔය චීනේ බුද්ධ ආගම යන්න ඉස්සෙල්ලා ටාවෝයිසම් කියලා තිබුණේ. ඒකත් ගන්නවා. ඒකට ඒ ටාවෝයිසම් කියලා කියනවා. ටාවෝයිසම් ගැන විස්තර කරනකොට කියනවා මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය කියලා පොත් නැතුව ඇති කියලා හිතන්නේ මම මේ පඬිතුකමක් කතා කරන්න දන්නේ මොනම ප්‍රකාශ කළ හැකි යමක් තියෙනවා නම් ඒක නෛර්ය මේ මොකද්ද කියන්නේ නියම ටාවෝයිසම් නෙවෙයි. නියම ටාවෝයිසම් මොන විදිහකින් ප්‍රකාශ කරන්න බෑ. ඊගාට එනදී මොන විදිහට කවුද දන්නේ? තාවිසම් කියලා කියන්නේ එන දෙයට ලෑස්ති වෙන එක විතරයි. යමක් ප්‍රකාශ කළ හැකි නම් ඒක සදාකාලික තාවිසම් නෙවෙයි. ඒ නිසා පොත්පත්වල තියෙන අහන සෑම දෙයක්ම සකන් නැහැ. ඔරිජිනල් එක නයි ඊගාට එන දෙයට ලෑස්තිලා ඉන්න එක. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ තථාගත කියලා. ඒකට තාවිසම් කියනවා. න්‍යාය ධර්මයට ලෑස්ති වෙන එක. ඒකට මේ පරාසයට හැදෙන්න පුළුවන් එකම සතා මනුෂයා විතර නිසා. මේ අපි පොඩ්ඩක් මෙල්බන් වල තියනවාද මෙල්බන් වල තියනවාද මේ නඩු පෙසන් ප්‍රශ්න මරන්න හදන්නේ නැහැ සාකච්ඡාව නැහැ කියලා බල අයිතිවාසිකම් ඉල්ලනවා. ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කමන්න ඒකත් හොඳයි ප්‍රශ්නය කියන්නේ හොඳ එකක් නේ. අපි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අහුම් කන් දෙමු ඈ. සෙල්ලා අපි දැනගෙන භාවනාවේ ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් නෑ දැන්. ධානයකට ධාත්මනිස්කාරය දැන් අරගෙන. පොතේ පතෙන් බැලුවාම පටිවිදාතිය අපෝදාතිය විදාතිය වගේ කියන ලක්ෂණ වගේ පේනවා. පේනවාම සමහර විට අපි කාර්යයන්ට වල්ලා එහෙම නැත්නම් සත්පුතෙන්දී හරි ධාතු වශයෙන් දැක්කම මේ තදගතිය බරගතිය වශයෙන් දැක්කම අපි සමාජයේ තදගතිය බරගතිය වශයෙන් මෙහෙ කරන්නේ නැතුව අර අපි පොතේ දැකලා තියෙන විදිහට ඒක පසවි කියනම නම් කරගන්නවා. අවසානයේ ඇතරම ධාතු හතරේම සමාන ලක්ෂණ. දානකට ආපෝ ධාතුයි දාර බලගතිය තියෙන්නේ පල්ලෙහාට යන සක්මනේ කකුල පල්ලෙහාට තියෙනකොට ඒ තබනවා කියන වේරේ තියෙන්නේ ඇත්තටම එතන එතන මේ කවුරු හරි කෙනෙක් මේ වේග ආපොද එහෙම නැත්නම් පටවිලි කියලා මෙහෙ කරන්න කියොත් ඒක ඒක හොඳට පේනවා පටේ ධාතු ලක්ෂණ පටේ ධාතු ලක්ෂණ විදිහට ආපොද ධාතු ආපොද ධාතු ලක්ෂණ විදිහට ඇත්තටම තියෙන්නේ බලගතිය. ඉතින් බලගතිය බොහෝ විට පෙන්වන්න කරන්න ආපොද ධාතු. ඒකද එතකොට ඒ වගේ අර දකින්නේ දකින්න විදිහටම මෙහි කරගන්න නැතුව අර ඔය වගේ අර ප්‍රඥාවකින් ඒ ලක්ෂණ කරගෙන ලක්ෂණක් හදාගන්න බලන්න භාවනා කරොත් ඇත්තටම බොහෝ විට අපි නොම ගිහිලා ගිහිලා ගිහිලා කරකවල කරකවල මුද දැනුමක් එනවා නමුත් මේ බා කාලය ගත කරන සමසේ වැරදි පැත්තකට කරන් ගිහිලා තමයි අත්දැකීම ඉන්නේ සරණංශ. ඒ සංඥා විපල්ලාසයක් තියෙන සංඥා කියලා කියන්නේ අපි පඨවි ආපෝ තේජෝ පිළිබඳව අපි සුතමේ වශයෙන් හැඟීමක් ගන්නවා. මේක අවබෝධ කළ යුත්තක් පඨවි කියන්නේ මේකයි මේකයි කියලා අපි සංඥාවක් ඇති කරගන්න. ඊට පස්සේ පඨවි තේජෝ ලිවෙන් වෙන හැටි ආපෝලින් වෙන හැටි උඩ චින්තාමේ පැත්තට යනවා. ඒ චින්තාම ඇනති භාවනා කරනවා දැන් දෙන්නම් කියලා. ඉතින් පඨවි දාසෝ බලාගෙන භාවනා කරනවා. භාවනා කරනකොට අර හිතෙන්දී මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ආය අහන මොකද අපි ඉන්නේ සංඥාවේ තතකොළ සංඥාවක එන දෙයට ඉඩ තියන්නේ. ඉතින් ඒක කියනවා මේ කුළුවෙක් අන්දේ කිලවලු මේ අන්දිකට මිනිස්සු කතා කරලා කිව්වලු මේ කිරි බීපම බොහොම ගුණයි. කිරි වලින් මේ ලෙඩ හනිපෙන්නත් ඉතින් කිරි බීපම් කියලා. ඉතින් අර මිනිස්සු ඉතින් මේකක් දාන ඊට පස්සේ කිව්වලු කිරි කොහොමද කියලා. ඒක කිරි කොකා වගේ. කොකා වගේ ඊට පස්සේ කිව්වලු කොකා කොහොමද ඊට පස්සේ මෙහෙම කරලා පෙන්නවලු. ඉතින් අර මේ අතකාලේ කපෝ කිරි බොනකොට උගුර හැප්පෙනවා ඉතින් කිව්වලු. උගුර හිර වෙනවා ඇති එහෙනම් භයානකයි කිව්වා. අර මනුස්සයා සංඥා දෙකක් කරා කියලා කිරි කියන එක හිතාගත්තේ සංඥා දෙක අර අපි මුළු ලෝකෙම තියෙන සංඥාව. අපි ඉතල සංඥා නැතුව වැඩට බහින්න බෑ. අපි අනික් සංඥා අයින් කරන එක සංඥාවට අල්ලන්න ඕනේ. මොකද ඒක සංඥාවක් බව දන්නේ නැත්නම් ඉති පටවි කියලා අපි පෘථිවිය අල්ලනවා. තේජෝ කියලා ගින්දර අල්ලනවා. ආපෝ කියලා වතුර අල්ලනවා. ඉතින් ඒ වගේ දැන් මේ පාදමත් එක්ක හොඳ වචනයක් කියනවා. ඔයගේ පෞද්ගලික ලක්ෂණ වගේ තියෙනවා. පටවි ආපෝ තේජෝලි වෙන් වෙන්නේ නැහැටි. නමුත් ඒක නෙවෙයි බුදුහාමර වෙන එක මොන්ඩිසෝරි පන්ති මේක හරහා ගිහිල්ලා සියල්ලට පොදු ලකුණක් තියෙනවා පටවි ධාතුවත් වෙනස් වෙන සුළුයි පටවි ධාතුවත් දුක් දෙන සුළුයි පටවි ධාතුවත් ආත්මෙ නෙවෙයි ආපෝ ධාතුවත් වෙනස් වෙන සුළුයි ආපෝ ධාතුවත් දුක් දෙන සුළුයි ආපෝ ධාතුවත් මාත්මෙ නෙවෙයි ගෙනියන්න හදන්නේ පොදු ලක්ෂණයට පොදු ලක්ෂණයට යන්නේ ඉස්සෙල්ලා කැඳේ කලපේර වගේ තෝරන්න පටවි වල ගෞතු ලක්ෂණ ලහු ලක්ෂණ වෙන් කරන්න පටවි ආපෝ වලින් වෙන් කරන්න තේජෝ වලින් ඒකට සුතමේ ඥාන ඕනේ ඒකට සිතාමේ ඥාන ඕනේ ඒ චින්තාමය ඥාන සුතමේ ඥාන දෙක මෙහෙන් බලාගෙනකොට ලැබෙන දැනුමත් එක්ක බලනකොට පතරන් සහ රිදී වගේ වෙනසක් තියෙනවා. ලැබෙන ප්‍රත්‍යක්ෂය වැදගත් වෙන්නේ. ඒකට ඒ චින්තාමය ඥාන යොදා ගන්න බැරි නම් නැත්තම් චින්තාමය ඥාන අනුව ප්‍රත්‍යක්ෂය බලන්න හදනවනම් අපෝ මෙහෙන් බලනකොට කියයි අපෝ කිටි පොන්න බෑ උගුර පැටලෙනවා කියලා. ඒ නිසා පඬිතයන් කවදාකවත් භාවනා කරලා හරියන්නේ. අවසරයි නේද? එතකොට ආනාපානසති ගෙවණු කරගෙන යනකොට ධාතු ලක්ෂණ වශයෙන් එක තැනක් වුණාද පෙන්වන්නේ ඒ ධාතු හතරේ කොටසකින් වෙනම එකක්ද? ආයතරයක් ප්‍රශ්නේ කියන්න බෑ. ධාතු ලක්ෂණ වශයෙන් පේනවා කියලා කියන්නේ මුලදාග බල බල සියුම් වෙලා යනකොට ධාතු ලක්ෂණ වශයෙන් පේනවා කියලා නුඹ සඳහන් කරන්නේ. මම නම් කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ කියපු එක. මම නිකන් අල්ලන්න යන්න එපා. එතන ඒ ධාතු ලක්ෂණයක් වශයෙන් කියලා කියන්නේ එතන අර පටිලාකෝ තේජෝ ආයත් අතර සම්බන්ධය මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක බලනකොට මේ මනුස්සයා හදයක් අහනව නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. ඉන්නේ ආස්වාද ප්‍රසවාසය කියලා හිතමු. එතකොට එයා විඳිනවනේ. ඒ කියන්නේ මම අරකේ නෙවෙයි මේකේ ඉන්නේ කියලා එයාට දැනීමක් එනවා. ඒ දැනීම එන්නේ මොකද්ද? ආස්වාද ප්‍රසවාසයත් එක්ක ස්පර්ශණීසානේ. එහෙම නැත්නම් ඒ විඳීමක් අත්දැකීමක් තියෙනවා. අපි මේ පුද්ගලයාට කියනවා මොකක් කතා නැතුව ඒ විඳීම, ඒ අත්දැකීම මට ප්‍රකාශ කරන්න. තමයි විදින හැටි. ඒ නිසා මම උපාසක මහත්තයට දැන් හරස් ප්‍රශ්නයක් අහනවා. ඔය කියන විදිහට ආනාපානෙම හිතලා මේ මුල මේ මැද මේ අග කියලා විඳින විඳීම මට කරුණාකරලා විස්තර කරන්නයි කියලා මට උත්තරයක් දෙන්න. කොහොමද විඳින්නේ? මොකද්ද ඒ අත්දැකීම? මට ඕනේ දැනීම වචනෙන් කියන්න ඕනේ. මට හොඳයි, ලස්සනයි, කැමැති අනම්මන නෙවෙයි. මොකද්ද දැනෙන්නේ? මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙමෙයි ආනාපානි. මේ මුල මෙන්න මෙහෙමයි මට මුල දැනෙන්නේ. මෙන්න මෙහෙමයි මැද දැනෙන්නේ. මෙන්න මෙහෙමයි අග දැනෙන්නේ. තකෝ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන හැටි. මට කියන්නේ අත්දැකීම. මොකද්ද අත්දකින්නේ කියලා? තීරුවක් වශයෙන් මුලමදාග. සියුම් තීරුවක් වශයෙන් මුලමදාග. ඔය තීරුවක් කියලා කියන්නේ නූලක්ද, කඩදාසියක්ද, නැත්නම් ලී තීරුවක්ද මොකද්ද? සාමාන්‍ය නූලක්. ඔව් එතකොට නූල කියලා කියන්නේ අල්ලනකොට දීරයකට වෙනස් දෙයක් නේ. චලනයකට වෙනස් දෙයක් නේ. ඒක ඕක තමයි පටව කියන්නේ. ඔක කියන්න පුළුවන් ද බලන්න අත්දැකීමක් ඔය හතර ධාතුන්ගේ ಗುಣ නැතුව කියන්න බෑ. අපිට දැනෙනවා තද ගතියක් දැනෙනවා උණුසුමක් දැනෙනවා කම්පනයක් දැනෙනවා චංචලයක් දැනෙනවා මැදෙනවා දැනෙනවා ඔක්කොම පටවේ ඔය හතරමා ධාතුනේ. ඒ නිසා අපි කොටු කරලා කිව්වොත් ඕනම අත්දැකීමක් හැඟුම් නෙවෙයි අත්දකපු දේ කියන්න කියලා හතරමා ධාතුන්තර මොනවද කතා කරන්නේ. ඊට පස්සේ ආර කියලා දෙනවා ඔය කියන එකේ අපි ওই වචනේ උසාවි භාෂාවෙන් කියනකොට පටවි ධාතුව කියලා. නූලක්. එහෙම නැත්නම් කියන්න බලන්න මට චංචල ගතියක් අට වුණා. කම්පන ගතිය. ආ ඒකට අපි කියනවා වායෝ ධාතුව. උසාවියේදී කියන්නේ එහෙමයි. දැන් කමත් භාෂාව කියලා එකක් තියෙනවා. බබාලාගේ භාෂාව කියලා එකක් තියෙනවා. උසාවි භාෂාව කියලා තියෙනවා. ඒකේ භාවනා භාෂාවේදී උණුසුම සිසිලසක් දැනන අපි තේජෝ කියනවා. අන්නේ විදිහට එයා ඉස්සලා කට උත්තරයක් දෙන්නල්ල ඒ කට උත්තරේට අර්ථකථනය දීපු ගමන් එයාට තියෙනවා මේ දෙයම ආර්යනාංශලා අතර වෙන භාෂාවකින් හොමාරු වෙන්නේ. මේ මේ වචනය මේ අත්දැකීම එහෙම කරුවට පස්සේ ඒ දැන් මේක පටවි කිලිකට පස්සේ ඒක විශ්වගතයි. ඒ ඒ කියන sannivedanaye භක්මයන්ටත් ගැලපෙනවා, දෙයයන්ටත් ගැලපෙනවා, ලෝකේ ඕනම කෙනෙකුට ගැලපෙනවා. ඒක අර මේ සිංහලෙන් කතා කරලා ඔයයි මගේ වචනේ විතර නෙවෙයි. අපි ඒක ජාත්‍යන්තර භාෂාවට සෙල්ලිපියකුණා ලියන්න පුළුවන්. එතකොට අපේ භාෂාවෙන් ව්‍යවහාර ක්‍රමෙන් අපි උසස් තත්ත්වයට යනවා. ගමේ ගොඩේ තියෙන භාෂාව වෙනුවට ශාස්ත්‍රීය භාෂාවට යනවා. ශාස්ත්‍රීය භාෂාවෙන් ආර්ය භාෂාවට යනවා. අන්නේ වෙනකොට මේ එකම අත්දැකීම දෙන අර්ථකතනය එහෙම නැත්නම් අර්ථකතනය සඳහා පාවිච්චි කරන රටාව අනුව ඒ පුද්ගලයා ආර්යත්වයටපත් කරනවා උසස් කරනවා. ඒ බුදුදහමසේ කියනවා ඔය කමෙන්ට්ටේ භාෂාව පැත්තක දාලා නැත්නම් සම්මුතිය පැත්තක දාලා පරමාර්ථයෙන් කියන්නේ. ජීවිතකොට මේ මනස කියන ඒකට විශේෂ විශ්වවිද්‍යාලය යන්න ඕනේ ඉගෙන ගන්න නෑ නෑ නෑ. අත්දකින්න දේ කියපන්. අත්දකින්න දේ ಗುಣ මේ හැඟුම්බර නැතුව කියම කියනකොට අනිවාර්යයෙන් මෙතන ඉන්නේ. ඒ නිසා එතන තියෙන්නේ භාවනාවක් නෙවෙයි sannivedana ප්‍රශ්නයක්. ඔකට තමයි සිව්පිලිසිම්බියාපත් කියලා කියන්නේ. සිව්පිලිසිම්බියා කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපාන මේකට කියන්නේ නිරුත්තිය කියලා. තමන් යමක් අත්දකපුවාම හැඟුම් වලින් තොරව අනිත් එකනට ඒක sannivedanaya කරන්න නිරුත්තියක් තියෙන්න ඕනේ. නැතු අනේ මං හොඳ එකක් දැක්කා ඊට මම සකට දිහා බලන මොකද්ද මේ කියන්නේ? හරි ෂෝක් හරි හොඳයි ආසයි තිබලන්නේ නැහනේ මම මේ දැක්කේ නූලක් කියලා කිව්වනම් අර මනසට සංවේදනය වෙනවා ඒ නිසා මේ sannivedanaදී පාවිච්චි කරන වචනවල ධාතු මනසිකාට සම්බන්ධ කරලා කතා කරුවොත් කවදාකවත් ආත්ම ස්වરૂපයක් ඉන්නේ නැහැ කවදාකවත් ඥාන පිරිමකමක් නැහැ කවදාකවත් හොඳ නරකක් නැහැ කවදාකවත් සාධාන අසාධාරණ ඇති හැටිය sannivedana කරත හැබැයි dry නව කතා ලියන්න බෑ තණ්හාවක් ඇති වෙන්නේ වීලි ගතියක් එනවා, නීරස ගතියක් එනවා. එතකොට නිකන් ඒ වෙනුවට ඊට මැටි හොඳයි අපි දන්න කතාවක් කියලා අර මේ මානස විලේ රණහංශය කතාව තමයි කියන්නේ. මානස විලේ ඉන්නවලු ඉන්දියාවේ තියෙන ඒ කියන්නේ හතරමා ගංගාවන් පස්මා ගංගාවල් පටන් ගන්න ඔය මානස විලෙන් කියලා. ඒ මානස විලට දියලි පහක් වැටෙනවලු. ඉතින් ඒක පිරිසිදුලු මොනවා කරන්නේ අඩිය හොඳට පැහැදිලි. ඒක ඉන්නවලු රණහංශයෝ જાතියක්. ඉතින් උන් ඒකමල වාසය කරගෙන ඉන්නේ. උන් එන්නේ නැතුළු මේ මේ මිනිස්සු අතරට එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකෙට. ඒක දවසක් ඌට කාකා ඉඳලා කම්ම ඇවිල්ලා ඌ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එනකොට අපෙන් ගිය කනකුකෙකුත් එක්ක පොල්ලත් එක්ක අල්ක අත්තේ වහගෙන ඉන්න ගමන් අරූ කිව්වලු අම්බෝ ඔයා කොහෙද කියලා මම අපිත් අපිට කොකා කියලා තමයි කියන්නේ. අපි මේ ගමේ තොටේ ඉන්න කෙනාගේ අම්බෝ අපි ඉන්න තැනට එන්න එපායි බලන්න. පිරිසිදු වතුර දොරවල් පහක් ගලනවා විල හැමදම පිළලා සීතලයි අඩිය ලස්සන මඩක්වත් මොකක්වත් නැහැ. ගංගාවල් පහක් ගන්නවා සදා හරිතයි. හරි ලස්සනයි කියලා. කොකාට කිසිම නැල්ලු කික් එකක්. අර දිගට දිගනකොට ඕකේ මඩ කරේ නැද්ද කියලා. ඌට ඕනෙලා දෙනුව රණ රණාංශයක්වත් පිරිසුදු වතුරක්වත් නෙමෙයි. ඌ බලන්නේ කොහෙලාත් මේ මඩ කරියෙක් ඉන්නවද ඌ හොයයි. අරයා කතා කරන ඇවිල්ලා අම්මෝ හරි පිරිසුදුයි. sannivedana කරන අරු කම්මැලි වෙනවා කියන්න කියන්න කම්මැලි වෙනවා ඌට ඌට තියෙන සිනිගඳ තියෙනවනම් මණ්ඩකාරී තියෙනවනම් ආ ඇස් දෙක අරගෙන උඩ තියාන ඌ කියනවා අනේ මාව ගෙනියන්න නැත්තම් මාත් එන්නම් කියලා ඒ සබුදුචානන්සේ උන්ගේ උන්වහන්සේගේ පැත්තෙන් බැලලා කියනකොට අපිට පේන්නේ ඒක අර අර නෑ ඒ අර පිළිසුඩු ගඳ අපිට අවශ්‍ය කරන උම්මලකද ටික නෑ ඉතින් අපි බලන්නේ ඇයි සෞත්වි ඒ සෞත්වි ඒ නිසා බණක් කියනකොට නිබ්බාන පරිසංයුත්ත නැත්තම් මේ ශුන්‍යතා පරිසංයුත්ත අම්මෝ ගැඹුරු යෝග බාපිට. අපිට ගැළපෙන්නේ නැහැ කියනවා. බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ ඉස්සෙල්ලා කතාවක් අපිට කියලා දෙන්න. ජාතක කතාවක්. අයේක තියෙනවා අර අපි කොල්ල මෙහෙමයි, කෙල්ල මෙහෙමයි, ඩාන්සක මෙහෙමයි. අයේකට සාදු කියලා තොරණකුත් ගහලා වැඩ යනවා. අර ගැඹුරක් කතා කරනකොට මේ මඩ කරි නැද්ද කියලා. ඒක තමයි ධාතු මනසිකාරයයි සාමාන්‍ය එදිනදා අපි හුස්ම ගැන කතා කරනකොට ওই වෙනස කෙතරලා දෙන එක ගුරුන් වහන්සේගේ වෛද්‍යවාසිකම. ගුරුවරයා වග බලා ගන්න ඕනේ මෙයාගේ කරන ළමා කතාව පැත්තක තියලා උසාවි කතාවට ගේන්න. ඒ සඳහා වෙනම සාකච්ඡා කරන්න. එයා ලං ගන්න ඕන උසාවි ගුරුවරට. නැගල කියනවා කරපු ප්‍රකාශය වැරදි. ওই සාක්ෂි පොලි ගන්න බෑ. නීති අනුකූල නීතිය විදියට උසාවි භාෂාවෙන් කතා කරපන්. ඉතින් අර මනුස්සයා හෙල් මංගලා හිටනවා මේ මොකද මේ වෙන්න හදන්නේ කියලා. එයාට පුරුදු කරනවා උසාවි භාෂාව. උසාවි භාෂාවෙන් කියනවා මේ මට තද ගතිය වැටුණා. මට මිරෙක් ගතිය වැටුණා. මට උණුසුම වැටුණා. මට කම්පන චංචල වැටුණා කියලා ආයතෝට නඩුකාරය බොහොම සතුටු වෙනවා. ඉතින් ඒතක හරි ශෝක හරි ආසය යනමන කියවට දන්න මේ තාම සම්මුතියේ ඉන්නේ. තන හැඟුම් බරව කතා කරන්නේ පොයින්ට් එකේ ඉන්නේ නැහැ. ඒක නිකන් පුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අහසේ චිත්‍ර හදින්න හදනවා වගේ. කැන්වස් එක නැහැ. තින්ත පෑනේ තින්තක් තියෙනවා. ඉතින් මෙහෙම ඇඳට මොකක්වත් පේන්ට් වෙන්නේ නැහැ. බේස් එක නැහැ. කොමිට් වෙලා නැහැ. එයා එයා Taman දකපු දේ දැකපු විදිහට මේ પરමාර්ථයට බරව කියන්න දන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයට ගොඩාක් කල් යනවා. කල් යනවා කියලා කියන්නේ මේ අත දාලා හදන්න බෑනේ. හදන්න අහුවෙන්නේ නැහැ. මඩුවට අහුවෙන්නේ අඬුව ස්ලිප් කරනවා. ඒ නිසා ඇඩ්ජස්ට් කරලා දෙන්න බෑ. ඇඩ්ජස්ට් කරලා දෙන්න නම් අපේ අත්දැකීම પરමාර්ථය දාලා කියන්න ඕනේ. අත්දැකීමක් ඇත්ත වශයෙන්ම sannivedana කරන ධාතු මනසිකාරය නැතුව වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. හොඳට බලන්න දහතු මනසකට දාලා කතා කරුවොත් ඔළුවේ පොල්ලට පොල්ලෙන් ඔළුවට ගහුවගේ ඩක් ගාලා තේරෙනවා. ඉන් නැතු ඔය කරන ආලවට්ටම් වල තමයි සම්පප්පලාප කියන්නේ. දනවන්න පිනවන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් good morning කියනවා good evening කියනවා කිසිම අහර පද්ධතියක් නැහැ. කතා කරන්න ඕන දෙකලින් කතා කරනවා නම් එතකොට short to the point බොහොම පොඩි වචන ගන්න අවුන කරන්නේ. දැන් එතන දැන් අර මුලදී කියන දාපු ලක්ෂණ හතරට වඩා වෙනස් එකක්ද නැත්නම් මේ හතර එකතු වෙච්ච ධාතු ලක්ෂණ කියන එකක් වෙනස් ප්‍රශ්නයක්ද? ඒක ඒක නිසා විසිත කරන්න ඕනේ. එන්න විසිතුරු කරන්න ඕනේ. වෙන් කර කර වෙන් කර කර බලන්න ඕනේ. තෝගේ හම්බෙච්චාම අපි යකඩ සහිත පස අරගත්තාම කොහොදලා හොදලා යා මොනවද මේ ඒවා යකඩ පස යබර කියලා කියන්නේ යබර විතරක් වෙන් කළා යබර විතරක් අන්න උණු කරලා උණු කරලා ඒකේ බොර අහිං කරලා යකඩ කෑල්ල විතරක් කරන්නේ අපි ඒ නිසාන ක්‍රියාවලියක් තියෙනනේ යකඩ පස් වලින් નિસારකන ඒ වගේ අපි මේ කතා කරන ඉදින්දා භාෂාව තුළ අඩු ගානේ කමඨාන් සුද්ධ කරන නැත්නම් ධර්ම සාකච්ඡා කරනකොට අපි කොච්චරක් මේ પરමාර්ථයට කිට්ටු කරලා කතා කරනවද කිව්වොත් මෙච්චර කතා කරන්න දෙයක් නැහැ. බොහොම සුළු ටෙලිග්‍රෑම් එකෙන් ලියුවා වගේ වචනෙන් කිය හැකියි. නමුත් ඒකට ගන්න වෙලාව දිහා බලනකොට පේනවා අපි කොච්චර කැලයක් කපාගෙනද પરමාර්ථය කියන්නේ මොකද අපි ඉන්නේ ලෝක දෙකක. එක්කෙනෙක් වෙන ලෝකෙක එක්කෙනෙක් වෙන ලෝකෙක මේ sannivedana වෙනකොට මාතෘමාය කොණ්ඩේ බදිනකොට පෙරහැර හමාරයි. කරගන්න අපහසු තියෙන නිසා මේ දර්ශනවලට වැටෙන ගමන් දර්ශනවලට කරන ගමන් කරනකොට දැන් ගානේ ලක්ෂණ ගතිය දැනගත්තන් පස්සේ ලක්ෂණ ගතිය කෙරෙහි දේශේ පවතුන තරක පිළිබඳව ගුරුවරයාට කියන තරම් අධ්‍යක්ෂක ලබා ගන්න බෑ ඒක ද්වේෂ දුරින් ඉන්නවා මේක බලා ගන්න ඕනේ කියලා ලක්ෂණ බව දැනගත්තොත් දැනගන්නකොටම අතුරු ගන්නවා ලක්ෂණ බලා ගන්න බෑ එන්න එතෙන්දී යෝගාවචරය අතරමං වෙනවා. එතෙන්දී ඇත්තම දැකින් පස්සේ රත් වෙනවා දකිනකොටම කිසිම ලක්ෂණයක් දැනගන්න බැරි විදිහටම රත් වුණා එතනින් ඉවර වෙනවා. එතකොට අර ගුරුවරයා අදහගෙන ආ මේක තේජ දාසිය වෙන්න ඇති කියලා දැන්. ඒක අර ගුරුවරයා කියන්නේ කියනවා මේක තේජ දාසිය කියන නම් කරගත්තට දකින්නේ රත් වෙලා නැති වෙලා කියන්නේ. අනේ ඒ නිසා ඇත්තම මේ ධාතු ලක්ෂණය දැනගන්න ලේසි නැහැ. ලක්ෂණ දැකගැනීම ධාතු ලක්ෂණය දකින්නේ සම්ත්‍ත්‍ය ලක්ෂණයත් එක්කම තමයි. මේක වහා වෙනස් වෙන සුළු ගතියත් එක තමයි ධාතුව දකින්නේ. ධාතුව ස්ථිර කරගන්න හදන එක තමයි නිත්‍ය සංඥාවෙන් අපි කරන්නේ. ධාතුව මතුවෙන්නේ අනිත්‍ය සංඥාවත් එක්ක. ඉතින් ඒකට යෝගාචරයට වෙන්නේ අත තියෙන තැන කුණු වෙනවා. අත තියෙන තැන පුපුරු ගන්නවා. අත තියෙන තැන විනාශ වෙනවා. ඉතින් ඒක මොනසෙට කම්මැලිකමක්, කාලාන්නිකමක්, මේක මහා භූනියමක්, මේක මහා කණවැන්දුමක් කියලා තමයි පේන්නේ. ඉතින් ඒකට ඒක කමඨාන් සුද්ධ කරන කීව යුත්තම කියලා තේරෙන්නේ නිවන් දැක්කට පස්සේ. නිවන් දැක්කට පස්සේ දවසේ තියෙනවා යකෝ මේක නම් කොච්චර දැකලා තියෙනවද කියන්න දන්නේ නැහැ. දැන් මේ මේ සාමාන්‍ය රැත්තන්ට උපසම්පදා වෙන්න කිට්ටු වෙනකොට ඒකට කියලා දෙනවා මේ පිළිගන්නවා කියන්නේ මොකද්ද පිළිගන්නේ නැතුව වරදන්න එපයි කියලා. ඉතින් ඒගොල්ලන්ට ලොකු සද්ධාාවක් ඇති වෙනවා. අනේ ආම්ඳුරුන් අපි කොච්චර උදව් කරනද? ඉතින් එදාට උපසම්පදා වෙනවා. උපසම්පදා වුණාට පස්සේ දැන් ඌත් ඉර වෙලා. ඊගාට උපසම්පදා වෙන්න ඉන්න කාට කියලා දීලා ඒකයි උපසම්පදා කරනකොට අරු ලැහැත්තිලා ඉනකොට උපසම්පදා කරනවා. ඉතින් ඌ උගෙන් වැඩක් ගන්න නැහැ. ඉතින් ගිහියෝ කවදාකවත් මේ සම්බන්ධතාවයක් නැහැ. ඒගොල්ලෝ ඉතින් තාම ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ඇත්තටම ගිහියෝ දන්නවනම් මේ සංඝයාට උපස්ථාන කරන්න ඌට වෙලේ ලක්ෂ ආකාරයෙන් උදව් කරයි. උදව් කරන්න වෙලාවකුත් නැහැ. කළ යුතු මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් බුදුන් කිව්වා ඒක ගිහියන්ගේ දෝෂයක් නෙමෙයි. උඹලගේ ලැබීම තියෙන්න ඕන. ඉතින් මේ sannivedana වෙනකොට වෙච්ච ගමන් ඌ උපසම්පදා වෙනවා. ඒ සුදුසුකම් ලැබපුවම උපසම්පදා. උපසම්පදා වුණාට පස්සේ ආයෙත් අර ඌ කර වෙනවා. ඌට අතපය දිගට ගන්න බැරි වෙනවා. ඉතින් මේ කියන්නේ ඉතින් සිවුරු අරපේකා විතරක් ඒක අන්තිම කට්ටයක්. අන්තිම කට්ටය ඒක හිරෙන් පැල්ලා ගිය එක වගේ. ඌ දන්නවා මෙතන වෙන්න ඕන දේ ඌ ඒක පාවිච්චි කරනවා කීයක් හරි හම්බ කරගන්න. ඒ කියන්නේ පිරිකර විකුණනවා. ඒ නිසා මේ මේක මේක හරි ලස්සනයි. මේ මේක තමයි දුක කියන්නේ. මේ sannivedana වෙන්නේ නැති එකක්. කවදාකවත් වෙන්නේ නැති එකක්. අතන තියෙනවා මෙතන නෑ දෙක අතර බ්‍රිජ් එක නෑ. මේකයි දුක කියන්නේ නැතිකම නෙවෙයි. ඒක මේ තියෙන නිරුද්ධක පාරිභෝගික නිර්ධකත්වය කියලා එකක් තියෙන කඩලන පරිසරේ. කඩලන පරිසරේ වැවෙන්නේ වතුරේ. නමුත් ඒ ගහට වතුර නැහැ. මොකද ලුණු. වතුරේ ලුණු නිසා එයා වස්යෙන් වැටෙන ටික තමයි අල්ල ගන්න හදන්නේ. හරියට කාන්තාරේ වැවෙන ගහයි කඩලන පරිසරේ තියෙන ගහයි සමානයි. අරයා වතුරේ ඉන්නේ මෙයා වතුර නැත්තන කියන්නේ දෙන්නටම තියෙන පාරිභෝගික නිර්ධකත්වයේ වතුර නැහැ පරිභෝජනයේ සඳහා. හැබැයි වතුරේ තමයි ඉන්නේ. ඒ නිසා අපි ඉන්නේ සම්පූර්ණ කාම ලෝකේ වුණාට මේ මට ඕනේ ක්වොලිටි එක මට ඕනේ ප්‍රමාණය මට ඕනේ වෙලාවට මට ඕන කෙනාගෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඛණ්ඩ හිතනවා දත කාවුන මේ තියෙනවා දෙන්නේ නැහැ. එහෙනම් මේක කරගන්න විදියක් නැහැ. නැත්නම් කමන්නේ දැන් ෂෝකේස් එකේ තියෙන බඩු ඕන එකම තියෙන. යන්නිට පුංචි ටැග් එකක් තියෙන 3500ක්. ඉතින් 3500 නැති වෙනකොට අරක දිහා බලන්න කියලා හරනවා යකෝ. හොරගම් කරලා මේක ගන්න නැත්තම් ඈ කාටද ණය වෙලා හරි ගන්න නැත්තම් කියනවා මොකද ආශාව ඇති කරනවා මොකද ඒ ක්‍රම වේදේ නැහැ. මේක තමයි සංසාරිකයන්. මේක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්. මායාවේ ක්‍රමයක් නෙමෙයි මේක ඇති. අපි මේක තේරුම් අරගන්න තියෙන්නේ ආශාව තියෙන තාකල් කොක්ක තමයි තියෙන්නේ. ඒක sannivedana වෙන්නේ නැත්තේ තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච නිසා. ඒ නිසා ධාතු මනසකට යන ප්‍රපංච කැපෙනවා. ප්‍රපංච කැපුණාට පස්සේ ආලවට්ටම නැහැ. හැඟුම් නැහැ. හරි ඩ්‍රයි. ඉතින් ඊට පස්සේ කතා කරුවට පස්සේ ඒක නිකන් ඒ වැඩි දුර යන්නේ නැහැ. කතාව මේ දිගට යන්නේ නැහැ මොකද හේතුව ප්‍රපංච නැහැ. ප්‍රපංච කියන්නේ වාග් බහුල්‍ය කියලායි ආනන්ද සාංශ කිව්වේ. එකම දේ එක එක පැති වලින් කියන. ඒක පැතින් කියන කියන්නේ හැඟුම් කරන. හැඟුම් ඒකට දානවා. ඒක එක නයි හැඟුම් ආලවට්ටම දැම්මට පස්සේ ඉතින් අපි සම්පප්පලාප කියනවා. බුදුචානන්සේක වචන වල ප්‍රපංච කරන දෙයක් නැහැ. හරියට කෙලින් කතා කරලා දෙන්න. නමුත් ඒක සෝපාකටත් තේරෙනවා. සාරිපුත්තු සාංශරත් තේරෙනවා. ඒකයි බුදුහාමුදුරන මේ සිව්පිලිසිම් ව්‍යාපත්තවල තියෙන විශේෂේ කිව යුත්ත දන්න. මොකද එයා බල බුදුහාමුදුර බල බුදුහාමුදුරගේ හිතෙන් නෙවෙයි. අහන කෙනාගේ හිත කොතනද තියෙන්නේ? එතෙන්ද ඕන දේ දෙනවා. ඒක තමයි මහා කරුණාව කියන්නේ. ඒක ප්‍රඥාව නෙවෙයි. ඒක මහා කරුණාව. එයා හඳුනා ගන්නවා. එයාගේ හදවත හඳුනා ගන්නවා. අඳගෙන ඉවරල එයාට ඕන දේ දෙනවා. ඒ දෙන්නේ කරුණා ප්‍රඥාවෙන් හදවත අඳුරගන්නේ ප්‍රඥාවෙන් ඉතින් අපි අංශ භාගය එක්ක අපිට කරුණා තුණු ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තුණු කරුණාව නැහැ. අපි ඒක දන්නෙත් නැහැ. ඒ නිසා බඩු නැතිකම නෙමෙයි අපිට තියෙන්නේ. පාරිභෝගික නිරෝධකත්වයක් තියෙන්නේ. පරිභෝජනයේ සඳහා වතුර නැහැ. හැබැයි හිතවල තියෙන්නේ ගහ වතුරේ තමයි. අපිට කියන්නේ කාටද ඔය? නැත්නම් අපිත් දාගෙන මමත් දාගෙනද කියලා මම බැලුවා. කරුණාවෙන් ඉන්න කරුණා නේද? පොතේ දකින්න කරුණා ස්වභාවයෙන් කරුණා ස්වභාවයේ උදාහරණයකට මම ඉතින් ඒක සිද්ධියක් නැගිනවා අර සක්මකට ගෙන වෙලාවේ අර උපාසකමත් කතා කරා මට කතා ආරම්භ අල්ලපු සක්මදී උපාසක මහත්තයා ගැන කරුණාව කියලා දැන් මේ බලන්න මෙයා සක්මන් කරන මෙයා සක්මන් කරගන්න විදිහක් නැහැ මට නම් පුළුවන් කියලා කාර්ය උපාසක මහත්තයා කියන දේශයත් වෙලා දේශේ හේතු වශයෙන් මම දක්වන්නේ අර අර උපාසක මහත්තයාට බාධා. ඉන්නාට දෙකක් තුනක් යනකොට තමයි මට තේරෙන්නේ අනිත් මේ දේශයේ යටින් ගහලා තියෙන හැටි දැන්. ඒ කියන්නේ පැහැදිලිම දේශයේ. නමුත් ඒක දේශ වශයෙන් මතුවේ නෑ. පෙන්නනවා මේ අනුපස්ස මාත්‍ය කරදර කරනවා මේ මිනිස්සු භාවනා කරන්නේ නැතුව කියලා තමන්ගේ සම්පූර්ණ භාවනාව කරගන්න. අනිත් වගේ අපි කියන හැම වෙලේම අපිව කරුණාව කියලා අහුවෙන් 100ක් වුණා කියලා කියන්නේ නෑ මම. නමුත් අපි 199ක් මේ කරුණාව වශයෙන් අපි අපිට දෙන්නේ දේශිය. ඔය කරුණාමුකේනේ කරුණාමුකේනේ දෝසම් වංචිත කියලා ඔය හැම ಗುಣ ධර්මිකම යටි නූලක් තියෙනවනේ. කරුණාවත් එක්කම යනකොට කරුණාවෙන් කරගන්න බැරි වෙච්ච ගමන් ඒ කියන්නේ භවතන්න ඉවෙච්ච ගමන් විභව තණ්හාට හැරෙනවා. එතනදී ඒක මරන්න ඕනේ. ඒ ඒ එක පොඩි මේ වයර් මාර්විල්ලක් විතරයි වෙන්නේ. ඉතින් ඒක වුණාට පස්සේ මේ මිනිස්සයා මෙච්චර ආශ කරපු දේ විනාශ කරනවා. ඒ නැත්තම් මේ කපන්න තිබුණාට ඉඹිනවා. ওই දෙක වුණාට පස්සේ ඉතින් නව කතාවක් තමයි තියෙන්නේ. කොහොම මේව වෙනවද දන්නේ මේ එක මිනිස්සයා තුල ඒ රස වෙනස ඇති වෙනවා. තප්පරයක්වත් නැහැ. ඒක මොකද හේතුව අර යටින් වැඩ කරන ද්වේෂානුසය කොයි වෙලාවෙ ඉස උස්සනවාද කොයි වෙලාවෙ යට යනවාද කියලා කියන්න බෑ. ඉතින් අපි හිතන්නේ ඒකේ උනේ බාහිරින් කියලා. බාහිරින් නෙමෙයි ඇතුලේ තියෙන්නේ. පොකට් එකේ බඩු තියෙන්නේ. ඒක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක දිහා බලන්න හිටියොත් පීඩන පටන් ගන්න ලෝකෙ කොච්චර විචිත්‍රද කියලා. කොච්චරම කිසිම දෙයක එල්ලිප ගන්න නැතුව ඕන දේ කරලා දෙනවා. ඕන දෙයක් හරි ගසලා දෙනවා. මේ මාලිගාව රජගේ හිත ගිය තන ආදර රජ මාලිගාව හදන්නත් පුළුවන් නැත්නම් ඒක විනාශ කරන්නත් පුළුවන්. වැඩි හේනේ දබරටයි කියලා අපි සිංහල කියමනක් තියෙනවා. වැඩිසෙනේ කියලා කියන්නේ කරුණාව, දබරේ කියලා කියන්නේ ද්වේෂය. වැඩිසෙනේ කිය ගමන් දබරේට යනවා. අද ටික කරදර කරනව නේද? ආ එන අපේ කාඩ් එක බේරිලා මේ ඒක නෙවෙයි අපි දැන් ඉවර කරන්න ආදන්නේ 9යි වෙලාව වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ. එන සතිය තියෙනවා එන සතිය නම් තියෙනවා සතියත් වඩන්න උත්සාහ කරනවා ධර්ම සාකච්ඡාව තියයිද කියන තමයි ප්‍රශ්න තියෙන්නේ කවද්ද වැටෙන්නේ අද 8යි 15 නේ 15 වෙනිදා නෑ 15 වෙනිදා මට මේ මේ පරණ කොන්ත්‍රාත්තයක් වැටලා තියෙනවා මම හිතන්නේ 15 වෙනිදා නම් මම නෑ අද 8 නම් හැබැයි ඊගාව දවසේ තියෙන්න ඉඩ තියෙනවා ඒ ඒ කියන්නේ 15 22 22 තියෙන්න ඉඩ තියෙනවා මේ ඒක නිසා මේ තිබ්බයි කියලා මට්ටම් එච්චර ලොකු ගුණයක් වටිනාකම වැටෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ නිකන් අහගෙන ඉන්න විතර. මතක් කරලා එනවා තමයි. ඈ? මතක් කරලා එනවා ඉතින් පරණේම. ඒක ඒක නිසා ගොප්පිය පුරව ගන්න එක විතරයි වෙන්නේ. හොඳයි සන්තෝසයි. ඇත්තටම ප්‍රශ්න නැති වෙනකොට සතුට වෙන්න එපා නේ. ඉතින් එhmenan අපි මේ මෙහෙත් ඒ ධර්ම සාකච්ඡා නිම කරන්නයි මම මේ අවසර ඉල්ලන්න හදන්නේ. අන්න 9යි වෙලාව. එහෙනම් මෙල්බන් වාසීන්ට තෙරුවන් සරණයි. දැන් අපි පැයකමාර කාලය අරගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට විනාඩියක් දෙකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාමය කුසලයේ මේ සීල වැඩ සංවිධානය කරන්නා වූ සීලු පිනිනු පිනි උදව් කරන සීල සංවිධායක සත්පුරුෂ මණ්ඩල සාදු කියලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ද පිංගයි වේවා අපාපටත් මේ සද්ධර්මයේ වහවහ අවබෝධ වීමට මේ පින හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිගන්නවා. ඒ අදහසින් අපි ඒත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ